අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ප්‍රශ්න විචාරාත්මක කඩපිළිවෙලට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ පුරුතුපන්ති ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු අපි ආර්දනා කරවෝ ඊෂා මොනමාත්‍යයට ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිය අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඊ타මත්ම සතියෙන් යුක්තව පැයක් පමණ සක්මන් කිරීමෙන් පසු පරයන්කේ වාඩි උනේමි. මම දැන් මෙතන යයි මේ කයෙහි සිත පිහිටුවා ආස්වාද ප්‍රසවාස ආස්වාද ප්‍රසවාසතක බැලීම පටන් ගත්ෙමි. මගේම කැස්සහ ගලාගෙන සිතුවිලි නිසා බාධා ඇති උවද බලවත් වූ සතියෙන් යුක්තව ආනාපානයේ දෙසම බැලුවෙමි. බොහෝ වේලාවකින් ශරීරයේ ඇතැම් තැන්වල මස් පිඩු ගැස්සෙන හා නලියන ගතියක් දැනින ටික වේලාවකින් මේ මගහැරී ගිය අතර දිගටම හුස්ම ඉහළ පහළ යන දෙසම බැලුවෙමි. තවත් ටික වේලාවක් ගිය පසු ශරීරය තුලින් හයියෙන් hina වෙනවා වැනි අත්දැකීමක් ලද්දෙමි. මෙම hina යන ගතිය දෙවරක් පමණ සිදුවිය. ඒ අවස්ථාවලදී පිටතින් ශරීරයේ සෙලුණාද යන්න පැහැදිලි නැත. මෙම අත්දැකීමෙන් පසු තවත් ටික වේලාවකින් ශරීරයට ඊතා සැහැල්ලු බවක් හා ශාන්ත බවක් දැනින. ඒ වචනයෙන් විස්තර කළ නොහැකි. තරම් ශාන්ත නිශ්චල සුවදායක ස්වභාවයකි. සිසිල් බවක්ද දැනිනි. මෙම සැහැල්ලු ශාන්ත සහනදායී බව මුළු ශරීරයේ පුරාම පැතිර ඇති බව පැහැදිලි විය. හුස්ම ගන්නා බව දන්නා නමුත් ඒ ඉහළ පහළ යන අන්දම දැනුනේ නැත. ඊතා විශාල සැනසෙල්ලක් සැහැල්ලුවක් අත්විඳෙමි. කලින් දවසේද මෙවැනිම සැහැල්ලුවක් හා සැනසිලි බවක් අත්විඳෙමි. දෙවැනි දවසේ පළමු දිනයට වැඩි කාලයක් මෙම தත්ත්වය පැවතින. මෙම සහනය සිරුර පුරාවටම පැතිර ඇති බව අත්දැකේ දෙවැනි දවසේය. මා කරගෙන යන්නා වූ පුහුණුව පිළිබඳව ඔබ වහන්සේට දැනුම් දීම සඳහා ඉදිරිපත් කළමි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. ඔයිකදී අර මුළු විශ්වර කරන්න තිබුණ විදිහට අර ඇඟ නිකන් මේ ඒක hinaවද්ද ඒක ඇඳිල්ලද්ද දන්නේ නිකන් ඇඟුම් බර වෙලා එන්න පටන් අරගන්න එක වළක්වන්න බෑ නිකන් පිට වෙන්න හදනවා. ඒ ඇඳීමකුත් නෙවෙයි හැබැයි තද බල ශෝකයක් ආපුවාම ඉකිබිජින වගේ එකක් වෙනවා. දැන් තද බල සතුටක් ආපෙලාක වගේ. ඉතින් ඒක මේ ශරීරය දන්නේ නැහැ ඒක කනකාටුවද්ද දුක මේ සන්තෝෂයක්ද කියලා කොහොම හරි මේ සහැල්ලුකම වැඩි වෙච්චාම එන දෙයක් හැබැයි පාලනය කරගන්න බෑ. ඒකට කියන්න තියෙන්නේ අසුබ දිනකා සුබ දසුණක්සේ. මාහැර ගියෝ ඔබ නොසිතූ දවසක ඇයිදෝ යටි ආවේ ආවට සතුටක්ද තියෙන කනගාටුවක් දැන්න මේ ඇඩේටවද දන්නෙත් නැහැ ඒ වෙනතන සතුටක්ද කියන්න බෑ ඒ අර පිනා යන ගතියකට ප්‍රීතිය කියන එකේ මූලාර්ථ පෙන්වන්න මෙතන ප්‍රීණණය මුළු ඇඟම මේ ඉකිබිදින වෙලාවක වගේ සතුටුවගේ එන්න පටන් ගත්තා මට මතකයි නිල්ලමදී පැය තුන් කාලක් විතර මම නැගිටලා සක්මනට ගියා. සක්මනට ගියත් වළක්වන්න බෑ. පස්සේ මම කරපු දේ අඳුනවා දන්නෙත් නෑ hinaන දන්නෙත් නෑ කඳුරුත් වෙනවා, හොටුත් වෙනවා, ඉක්කි බිඳෙනවා. හැබැයි හොඳටම දන්නවා මේ අඬන්න ගන්නව නෑ කියලා. ඉතින් මට බයයි මේ වත්තේ වැඩට යන මිනිස්සු තව පොඩ්ඩකින් එනවා පෙරට්ටුවට. මට හිතනවා පිස්සු කෙලිනවා කියලා හිතයි දන්නේ නැහැ කියලා. මේ මන්ද ඒකමද වන්දනා මේ ලියන්න හදන්නේ. ඒ වගේ එන්න පටන් අර ගන්නවා ඒක ඇත්තටම මේ ශාරීරියේ මේ පිනා ගියාට හිත දන්නේ නැහැ මේක කනගාටුවද කරන්නේ සන්තෝෂයකටද කියලා. ඉතින් ඒ වෙලාවට හරි පුදුම විදිහේ සුවසේවාවක් සිද්ධ වෙනවා. පුදුම විදිහක මේ අර තිබිච්ච ආතති ඔක්කොම පිට වෙලා අයින් වෙලා යනවා. ඉතින් ඒක නිටතර වෙනවා නම් හොඳයි. හැබැයි දෙවෙනි දවසේ ඔච්චර තදින් වෙන්නේ වෙනවා. ඕක ඔච්චර ලොකු දෙයක් නෙවෙයි. තුන්වෙනි හතරවෙනි දවසේ යනකොට ඇඟ ඇතුලේ තේරෙන්න පටන් ගන්නවා. කායේන චේව පරම සත්‍යං සච්චි කරෝති කියලා මේ චංකි සූත්‍රයේ තියෙන සෛලයක් සෛලයක් පාස පිනා යන ගතියනවා. ඒක මේ මේ අහවල් ඉන්ද්‍රිය, අහවල් සෛලයේ, අහවල් තැනක පිංගිල නැහැ කියන්නේ බෑ මුළු ඇඟෙම වෙන එකක්. ඒක කියන්නේ කයෙන් මේ වර්තමාන මොහොතේ පැමිණිච්චාම කය ඒ උදම්මන නැහැටි. එන්න පටන් අර ගන්නවා නිකන් හීනෙන් බබෙක් හිනා වෙනවා වගේ. ඉතින් ඒක වෙන්න දෙන්න පුළුවන් තරම් මේ වෙන්න වෙන්න වෙන්න ඔය ඇඟේ තියෙන හිතේ තියෙන තද බල යටපත් වෙච්ච ආශාවල්, ද්වේෂ, තරහවල් පිට වෙන්න පටන් අර ගන්නවා. ඒ නිසා මේ අත්කතනයක් ඉඳලා ලියපු දෙයක්වත් ප්‍රශ්නයක් අහලා ලියුවෙකුත් නෙවෙයි. බෙදා හදාම ගැනීම සතුටුයි. නමුත් ඒ ඇතිවීම සඳහා කුමක් කළ යුතුද? ඒ දේ කරන්න. හැබැයි දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ එච්චර එන්නේ නැති වෙයි. නමුත් මොන විදියකින් හරි එක මතුවෙන වෙලාවේ විතරමයි අපි ජීවත් වෙන්නේ. අනික හැම වෙලාවෙම කඹරනවා. අනික හැම වෙලාවෙම ආංශික ජීවිතයක් තියෙන. මේකේ මුළු කයම හිතත් එක්ක තියෙනවා. ඒකට අනුග්‍රහ කරන්න කියලා කියයි. අවසරයි ගෞරවනීය සාමීන් වහන්ස. මාගේ මූල කර්මස්ථානය පිම්බීම හැකිලීමයි. සක්මන් භාවනාවෙන් පසු මම දැන් මෙතන යන තේමාව යටතේ සතිය පෙරටුව තබාගෙන හිඳින ඉරියව්ව දෙස ටික වේලාවක් විනාඩි 3ක් පමණ බලා සිටීමි. එවිට ශරීරය තුල කුමක් සිදුවේදයි සිහියෙන් සිටියා. උදරයේ චලනය වන බවක් දැනින. එය විනාඩියකින් පමණ එම චලනයේ ඉදිරියට නිරා යන බවක් දැනුණා. ඒ හිරවීමක් තෙරපීමක් ලෙස ඉදිරියට ගියා. ඉදිරියට ගොස් නවතින විට හැකිලීම දැනුණා. හැකිලීම තුල පහසුවක් දැනුණා. ඉදිරියට නිරා යාමත් හැකිලීමත් අතර යම්කිසි හිදසක් ඇති බව වැටහුණා. ටික වේලාවකින් චලනයේ පිම්බීමක් ලෙස ගොරෝසුවට දැනුණා. හැකිලීම තුල වෙනසක් දුටුවේ නැහැ. මෙහෙම ටික වේලාවක් යන විට පය භාගයකින් පමණ පිම්බීම හැකිලිම තුල සිත පිහිටියා. අඩුවෙන් සිතවිලි ආවත් ඒ බාධාවක් උනේ නැහැ. ඉන්පසු අත් දෙක බර වී තද ගතියක් දැනුණා. හිසත් තද වෙලා වගේ දැනුණා. තද ගතිය බර ගතිය දෙස කිට්ටුවෙන් සිටින විට මෙනෙහි කරන විට ඒවා ටික ටික වෙනස් වෙනවා තේරුණා. ඉන්පසු පිම්බීම හැකිලිම නමුත් මූල කර්මස්ථානයේ සුමට වුණා. වැරදි තිබේ නම් ඔබ වහන්සේගේ උපදෙස් පතා ඉදිරිපත් කරමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. මේ විදිහට අරමුණ සියුම් වෙන්න කෙල මේ ගෙවෙන්න ගෙවෙන්න කෙල ගෙවෙන්න කෙලස් කියන හැඟීමෙන් ගෙවන්න යන්න එපා. නමුත් ගෙවෙන දේ සමාදම් වෙන්න. ගෙවෙන දේට අනුග්‍රහ කරන්න. ඊට පස්සේ ආයෙ මේක මතුවෙනවා ගොරෝසු වෙලා ආයෙත් එහෙම ගෙවෙන්න. ඉතින් ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ඒක මේ මතුවෙන්නේ ඉස්සර විතර සැරට නෙවෙයි. ගෙවෙනකොට මේකේ ඉච්චන චිත්‍රය සම්පූර්ණයෙන්ම ලියවිලා නැහැ. ඉතින් දෙයි අන්න ඒක තමයි අපි පුරුදු කරගන්න ඕනේ මොන විදිහකට ස්වභාවික අස්වාභාවික දෙයකින් හිතා හෝ නොහිතා ඇවිසීම වෙන්න පුළුවන් කිසිම විදිහකට ඇවිසෙන එකේ මුල හොයන්න යන්න එපා. ඇවිස්සිච්ච දේ සංසිද්ධ වෙන හැටි දන්නවනම් අපි ඇවිස්සිත ජයගත්තා වෙනවා. ඒ නිසා ඒ අනුව කටයුතු කරන්න කියලා කියනවා. අවසරයි ගෞරවනීය සාමින් මහන්ස මා ආදුනික යෝගාවචරයෙකි. භාවනාවේදී අත්ින්දි අත්දැකීම් මෙසේ විස්තර කරමි. පරයන්කේ වාඩි වී ඉරියව්ව මෙනෙහි කිරීමෙන් අනතුරුව ආනාපාන සති භාවනාවට යොමු වෙමි. තද කඳ ඍජුව පත්න ආකාරයත් අත්පා පිහිටන ආකාරයත් මෙනෙහි කරමින් සිටින විට ආශ්වාසය හා ප්‍රශ්වාසය කෙරෙහි අවධානය යොමු වේ. ඒ දෙස ආගන්තුකයෙක ලෙස බලා සිටීමට හැක්කේ මිනිත්තු කිහිපයකි. ටික වේලාවක් යන විට හැඟී යන්නේ මා ආයාසයෙන් ආශ්වාස ප්‍රශ්වාස කරන බවය. ඒ කෙරෙහි හිත යොමු විට මහත් අපහසුයක් දැනේ. එවිට මා උදරයේ පිම්බීම හැකිලිම කෙරෙහි සිත යොමයි. ඒ දෙසද වැඩි වේලාවක් බලා සිටීමට නොහැක. පිම්බීම හැකිලීමේ ක්‍රියාවද මා විසින් මෙහෙවන බවක් දැනේ. ආස්වාස ප්‍රස්වාස පිම්බීම හැකිලීම යන දෙයාකාරයටම හිත යොමු කිරීමට අපහසු බව අපහසු විට මා නැවතත් ඉරියව්ව කෙරෙහි හිත යොමමි. එවිට નિરાස નિરાයාසයෙන්ම අත්පා පිට ආදී පෙදෙස් වලින් හටගෙන ඇති වේදනාවන් කෙරෙහි අවධානය යොමු වේ. එක් වේදනාවක් දෙස දීර්ඝව බලා සිටින විට එම වේදනාව කෙමෙන් අඩු වී නැති වී යන ආකාරයත් තවත් පෙදෙසක තව වේදනාවක් නැගී එමත් නිරීක්ෂණය කළ හැකි විය. වේදනා තිබුණත් මා ඉරියව්ව වෙනස් නොකොට ඒ දෙස බලා සිටිමි. එසේ එක් භාවනා වාරයක් විනාඩි 15ක් 20ක් අතර කාලයේ වැඩිමිට හැක. නමුත් එම විනාඩි 15 20 අතර කාලයේ මිනිත්තු දෙකක තුන කැරුණහම ඉතිරි සම්පූර්ණ කාලය ගෙවෙන්නේ ශරීරයේ තනින් තන මතුවන වේදනාවන් නිරීක්ෂණය කරමින්ය. වේදනා කොතෙක් දුන්නත් එය මා කරදරයක් ලෙස බාර නොගන්නෙමි. මා භාවනා කරන ආකාරයේ හරි වැරදි ඇතනම් එය මාහට පෙන්වා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මෙම භවයේදීම නිර්වාණ සම්පත්තියට හේතු වාසනා වේවා. මුලින් උත්සාහ කළ දෙපටට ආනපාන දීතගත් බව දනවන්නේ තන්තික ආයාස කරන ගතිය නිසා මේ මුළු චිත්‍රයම නිකන් අඹුල් වෙච්ච පිළිවෙච්ච ගතියක් තමයි රචනයේ පිට තියෙන්නේ. ඊට පස්සේ ඒ නිසා පිම්බි මැකිලිමර ගියා ඒ ආයාස කරන ගතියක්. නමුත් මේ ආයාසය තුල හෝ අනායාසයෙන් හරි තමන්ගේ ඉරියව්ව තුල ඉන්නවා කියන හැඟීම එහෙම නැත්නම් මේ මැරිලා නැහැ කියන හැඟීම, නිින්ද ගිහිල්ලා නැහැ කියන හැඟීම මේ ඇති වෙන දෙයක් මේ දකින්නේ හිතාමතා හෝ නැතු හෝ ඇති වෙන දෙයක් බව දන්නවනම් ඒක ඉරියව්වේ හිත තියාගෙන ඉන්නට වැඩිය හොඳ දෙයක්. ඉතින් ඒ නිසා මේ එළියපෙකන පස්සට පස්සට යනට එන වේදනා සම්බන්ධ වන හොඳම මධ්‍යස්ථ රචනයක් තියෙනවා. නමුත් අර ආනපානේ බලන්න ගියා බලන්න ගිය නිසා ආයාස කරුණා ඒ ආයාස කරතියෙදිත් ආශ්‍රත් ප්‍රසවාසයේ දැනුනේ කොහොමද වැටුනේ කොහොමද කියන එක තිබුණා නම් මට මේ ප්‍රශ්නේ අහන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ පිම්බීම හැකිලිම හිත දැම්මා ආයාසයෙන් වේවා අනායාසයෙන් මේක කොහොමද කියලා වැටහෙනවා නම් ඒ වැටහීම තුළ මම මේ ඉන්නේ කය ඇතුලේ නම් සතිය තියෙනවා. මොනම බාධාක්වත් නැත්තේ නෑ. ඒ නිසා එකයි කරන්න තියෙන්නේ නෑ මේ හිතලාගත්තත් නොහිතගත්තත් හිතලා ගන්න ප්‍රාර්ථනාවක් නෑනේ. හිතිලා හිතලා ගත්තට මේ වර්තමානයේ හිත පවත්තන්න මේ ආයාසකර හෝ අනායාසෙන් සිදුවන ආනාපානේ පාවිච්චි කරන්න දන්නවනම් නැත්නම් ඒක අරමුණු කරන්න දන්නවනම් ඒ වේදනාව හෝ ප්‍රම්බිම හැකිලිම හෝ ආස්වාදයේ හෝ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් අර දෙකක පශ්චාත්තාපය පසු කරගෙන දිනනවා. අන්න ඒක අස්වාභාවික දෙයක් අනවශ්‍ය දෙයක් කියන්නේ මම මේ කතා කරන්නේ. ඒ නිසා ආයාසයෙන් කිරුවත් අනායාසයෙන් කිරුවත් කයේ හිත තියෙනවනම් ජයග්‍රහණයක් විදියට ගන්න. පළවෙනි පියවර අපි සාර්ථකයි. සාර්ථකයි. පාස් සමර්ථකයි. ඒ නිසා ඉරියව්වේ හිත තියෙනවා කියන එකට ওই තුනම ඇතුළත් කියලා ගන්න. ඒකට හතරක් එනවා. ඉරියව්වේ හිත පවත්වන වෙලාව ආයාසින් හෝ අනායාසින් සතිය. පිම්බීම හැකිලින් බලන වෙලාව ආයාසින් හෝ අනායාසින් ආනපනේ බලන වෙලාව සහ වේදනා බලන වෙලාව. ඔක්කොම සතියට අහු වෙලා තියෙනවා. නමුත් අර කියවිලා තියෙන බොහොම ලස්සනට කියවිලා තියෙන මේ විනාඩි ස්වල්පයක් මම ඒකෙම හිටියා. ඒ වගේම වේදනාවට මම අතහැරියෙත් නැහැ. නමුත් තාම බලලා තියෙන තමන් ගැන විවේචනාත්මකව, නාස්තිකව නෑ මේ ඔක්කොම වෙලාවේදී කොහොමද මමත් කයත් එක්ක හිටියානේ ඉරියව්වත් එක්ක හිටියානේ කියන විශාල චිත්‍රය බලන්න හිටියානම් මට ඒක සාර්ථක වෙලා තියෙනවා නමුත් අර තමන් ගැන ස්වං විවේචන වැඩි එකට වේදනාව ආනපානේ පිම්බීම හැකිලිම ආයාස කරයි කියනකොට ලොකු අසහනතාවක් ඇති කරන තියෙනවා ස්වං විවේචන අවිලා තියෙනවා අන්නේ දෙක අනවශ්‍යයි මේ චිත්‍රයට අනවශ්‍යයි මේ කතාවට අන්නේ දෙක නැතුව කයේ හිත තිබ්බත් ආයස්වාස් ප්‍රසවාසයේ හිත තිබ්බත් පිම්බි මේකෙම හිත තිබ්බත් වේදනාවේ හිත තිබ්බත් මේ ඔක්කොම සතිය තියෙන බවට කාරණා කියන එකයි මම දකින්නේ මේ දීපේකනා කැමැති දන්න ඒක පිළිබඳව මේ අදහස් ප්‍රකාශ කරනවා සතිය තියෙනවයි කියලා පිළිගන්නවද ඒ වෙලාව නැත්නම් සතිය නැහැයි කියලා පිළිගන්නවද කියන එක. මම ඉදිරියට යන්න කැමති නැත්නම් අපි යන් මම හිතනවා මම කියු දේශවල කලයුතු පිළිබඳව තොරතුරු තියෙනවා කියලා උපදේශේ එනිසා දිගට කරගෙන යන්න කියලා කියයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස මාගේ මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. දැන් ඉක්මනින් හුස්ම තුනී වී ගොස් තවදුරටත් හුස්ම ගැනීමට බැරි තත්යකටපත් වේ. කොතරම් උත්සාහ කළත් ආශ්වාස වාතයේ නාස්පුඩු වලින් ඉහළට ඇදී නොයයි. හිස පිටුපත ප්‍රදේශයේ හිරිවැටි ගියාක් මෙනි. අවට ශබ්ද ඇසුණත් සිටින්නේ වෙනම ගුහාවක් වැනි තැනකිය. කිසිවකින් බාධාවක් සිදු නොවේ. මෙලෙස පැයක් පමණ වේලා හතර වතාවක් පමණ සිටියෙමි. එවිට භාවනාවට අරමුණක් නැති නිසා මම මෙතන හිඳගෙන යයි සිටුවෙමි. එහෙත් ආනාපානීයමින් ගලා යන කිසිවක් නැති නිසා එහි සිහිය පවත්වා ගැනීම තරමක් දුෂ්කර විය. වරින් වර සිටිවිලි පැමිණිනි. නමුත් ඒවා පැමිණ ගියේය. බාධාවක් නොවිය. ගෞරවනීය සාමින් වහන්සේ මේ අවස්ථාවේදී කුමක් අරමුණු කොට භාවනා කළ යුතුද? ඔබ වහන්සේගේ ධෛර්ය සම්පන්න දේශනා මහත් අගයකට සැලකමි. වැටෙන හැම විටම නැගිට සිටීමට වෙරදුන්නේ ඒ උතුම් දේශනාය. ඔබ වහන්සේගේ දෙපා වැඳ নমස්කාර කරමි. මුචට අර සතිය අරමුණක් ඇතුව පුරුදු කරන එක නැගිටින බබාට දඬුවටක් ගහලා දෙනවා වගේ. නමුත් බබා නැගිටලා යන්න පටන් ගත්තට පස්සේ ටික කාලයක් තියලා දඬුවට ගලවලා දානවා. එතකොට බව ඇවිදින්නේ දඬුවට නැතුව. ඉතින් එතකොට අහන්න ඕනේ දඬුවට අල්ලගෙන ඇවිදින නැගිටිල්ලද වඩා හොඳ එහෙම නැත්නම් දඬුවටක් නැතුව මේ තමන්ගේම කකුල් දෙකකින් ඇවිදින එකද හොඳද කියලා අරමුණක් පෙනෙමින් පවත්තන සතිය සහ ආරම්මන සතිය කියනවා. අරමුණක් නැතුව නැත්නම් අනාරම්මනව පවත්වන සතිය කියන මේ දෙකෙන් වඩා හොඳ කොයි එකද කියලා මේ ලියපෙකන කට උත්තරයක් දුන්නොත් මම හිතන්නේ හොඳට සුද්ධට වදී ඔලුවට ටෝක්කක් ගන්නවා. ආ ඔව්. මොකද කියන්නේ? මම මේ විස්තර කරන්න හදන්නේ මේ රචනයේ යම් තැනක තියෙනවා ආස්වාද ප්‍රසවාස ඊට පස්සේ සංසිඳුණාට පස්සේ දැන් මම කුමක් අරමුණු කරගෙනද භාවනා කරන්න කියන ප්‍රශ්නෙට මම ප්‍රශ්නයක් දානවා සතියේ තියෙනවා මේ අරමුණේ දානපන සතියේ ඊට පස්සේ තියෙනවා සතියේ තියෙනවා අරමුණක් නැහැ මේ දෙකෙන් කොයි එක මේ දෙකෙන් වඩා හොඳ කාර්යක්ෂම කොයි සතියද කියලා අරමුණක් නැතුව තියෙන සතිය ඒක උනායි ආන්නේ එම නයිකට දැන් මොකද්ද කරන්න කියන්නේ ඒක උපයාගත්ත දෙයක් බව දන්නවනම් ඒ කෙලෙස් අඩු බව දන්නවනම් දැන් මම මොකද කරන්නේ කියන ප්‍රශ්නේ තමයි මේ ප්‍රපංච කල යුතු නැත්නම් කරන ප්‍රපංචේ. එහෙම නැත්නම් මෙච්චර ලස්සන කරන කියේ භාවනාවට වසුරු හෙලනවා. මේක නෙමෙයි ඥානෙ කියන්නේ ඔය දැන් ඔය දීපු උත්තරේම දීලා දෙන්න එතනදී. මොනවාක්වත් දඬුවට කල්ලාගෙන විදින බබාට වැඩිය ඒක මේ බහු කළා තමයි දඬුවට නැතුව නැවිදින්නේ. කෙලින්ම දඬුවට නැතුව ඇදින පටන් ගන්නෑ. ඊට පස්සේ දඬුවටක් ගහලා දැන් දඬුවට අල්ලගෙනවනේ ඊට මං කියන්නේ නැන්ටත් හොඳ නෑ. දඬුවට නැත්තම් වඩා හොඳයි. ඒක නිසා අපි අරමුණේ හෝ සේවය අරමුණේ හෝ කෘත්‍යය ඒකෙමුත් විමුක්තියක් ලබනවා. ඒකත් නිදහස් කරනවා. මේ විදිහට නිදහස් කිරීමෙන් තමයි විමුක්තිය සාක්ෂාත් කරගන්නේ. අපිට වෙලා තියෙන්නේ ඒ විමුක්තියටත් වඩා අරමුණ ලොක් කරගන්න. ඒ කියන්නේ වඩු වගේ වැඩේට වැඩිය ආයුධ ලොක් කරගන්න. මේ ටෙක්නොලොජි එකේ තියෙන වැරද්ද. එක එක සමීකරණ හොයනවා අපි. එක එක ක්‍රම හොයනවා අපි. එක එක ව්‍යාපෘති හොයනවා අපි. නමුත් එතකොට මේ යන්න ඕන තැනට ගිහිල්ලා තාමත් අර බලපුරුද්දට අහනවා නිකං ඉන්න නිසා බීඩිබී වලට කමක් නැද්ද? චුයින්ග් ගම් එකකට කමක් නැද්ද? චොකලට් එකක් කෑවට කමක් නැද්ද? නිකන් ඉන්නේ. ඒකයි මම ඔය නැගිටලා කට උත්තරේ ගන්න හදන්නේ. ඒ නිසා රචනෙ දීලා ආයෙත් කියවන්න බණ්ඩ කරදර සහිතව පවතින සතියක් කියලා හිතන්න අරමුණක් සහිතව පවත්තන සතිය. කරදර නැති එකක් වගේ තමයි frictionless path එහෙම නැත්නම් least frictional path නැත්නම් මේ comfort zone එක යන සතිය තමයි අරමුණක් නැහැ හැබැයි හොඳට දන්නවා අරමුණක් නැහැ කියලා. පොළොවේ දිගේ ගිය ආත්‍යන්තරව දැන් වාතය ගන්නවා සමතුලිතතාවය. aerodynamics. ඒකෝට අර පොළොවේ යනකොට කියන දඩ දඩ දඩ තවන්න ගහන ගතිය නැහැ. ඉතින් එතකොට කිව්වොත් එහෙම අම්මෝ බලන්න බලන්න මේක හරි සෙල්ලමක් වෙන්න හදන්නේ මේක දැන් ආයෙ පොළවේ දාගන්න ඕනේ නැත්නම් අපි ගිහිල්ලා නැහැ අපේ ඇත්තමුත්තවත් ගිහිල්ලා නැහැ මෙහෙම තැනක කියලා ආයෙ බලන්න ගියොත් දැන් ඉන්නේ රන් එකේ කෙලවරේ ආයෙ බලන්න බෑ ඒක උස්සන්නේ අන්තිම තැනකදී ඊට පස්සේ ගමන ගිහිල්ලා තමයි බලන්න තියෙන්නේ මේ කට්ටිය උස්සපු ගමන් ආයෙ කියනවා ඕනේ කාටවත් දෙන්නම් බලන්නයි කියලා ඉගෙන අර පොළොවත් එක්ක තියෙන සම්බන්ධතාවය නැතිවීම අපි ඒ තරම් මේ බහිරවයෝ. බහිරව ගති අර රූපය අතාරින්න තියෙන අකමැත්ත. මේක හැබැයි එච්චර හොඳ දෙයක්වත් නෙවෙයි මම පෙන්වන්න දොඩ මේ ඊට පස්සේ සමහර මේ අරූපය අල්ලනවා. අරමුණක් තියෙනට නේද නැති එක. ඒකෝට ඊටත් වැඩි ඇල්ලිලක් අල්ලනවා. කාමයේ අතාරිනවා රූපය අල්ලලා. ඊට පස්සේ රූපය අතාරින්න වෙන්නේ අරූපය අල්ලලා. ඊට පස්සේ අරූපෙට වැඩිලි මොකොත් තියෙනවා. කාම ආශාව වගේමයි අරමුණක් ඉල්ලන එකක්. රූප ආශාව කියලා කියන්නේ කියන්නේ රූප ලෝකේ කියලා. ඒක ගියාට පස්සේ රූපයක් නැතුව යනවනේ දැන් මම පෙන්වනද ඒකටත් අල්ලනවා. ඊට පස්සේ අරූපෙට තියෙන කැමැත්ත නැති කරන්න ඕනේ. ඉතින් දෙකක් අල්ල එතකොට යතැල්ලන තියෙන්නේ. කාමයේ යතැල්ලා රූපයේ යතැල්ලා දැන් කියනවා අරූපෙටත් ඔබ දන්නේ නැතුනටද බැඳීමක් තියෙනවා. ඔකත් යතැල්පන්. ජීවිතාව එක්කෙනෙක් ලිව්වට මම හිතනවා අනික අයටත් ඒකේ යම් ප්‍රමාණයක ඉඟියක් මේකේ තියෙනවා. අපේ හිත මොනවා හරි අල්ලගෙන ප්‍රතිෂ්ඨාවක් ලබන්න හදනවා. අපිට ඕනේ හිතේ තියෙන මේ ප්‍රතිෂ්ඨාව වඳ කරලා දාන එකයි. අපපතිත්‍ිත මනසක්. මොනම දෙයකවත් රඳාපවතින නැති මනසක් හැකී කියලා පෙන්නන. ඉතින් හිත කියනවා බෑ බෑ එහෙම කරන්න බෑ එක්ක බබාට දඬුවට ඕනේ එහෙම නැත්නම් මොකක් හරි ඕනේ මොකක් හරි පදනමක් කිල්ල එයා අයිතිවාසිකම් හටම් කරනවා. සම්පූර්ණ අසරණ කරනවා. සම්පූර්ණ තල්ලු කරන්න ගැඹුරුම වතුරට පුළුවන් නම් ගොඩවරෙන් නැත්නම් මැරියන්න. ඒතර පේනවා කිසිම දෙයක් නැතුවත් මේකට ඉන්න පුළුවන්. ඒක පෙන්වන්නේ අන්තිම අමාරු අවස්ථාවටපත් කරන්නට. ඒ නිසා කොහොමඩක්වත් මේ නිවන් දකපු කෙනා නිවන අංග සම්පූර්ණ කරන්නේ පරිණිරවාණය තමයි. එතින්දි තේරෙනවා මොකක්වත් නැතුව මේක ඉන්න පුළුවන් කියලා. ඉතින් එනකම් මේ සලායතන වල පොඩි සහනුමක් සහනයක් සාන්තියක් ගන්නවා. එතකොට ඝර්ෂණයක් තියෙනවා. එතකොට සෞපදිශේෂයි නිර්වාණ ධාතුව. නිර්පතිශේෂ කියලා කියන්නේ මේක නැති වෙලා කොහොමද කරන්න කියලා බල බල ඉන්නකොට මේක නැති වෙනවා. ඒ කියන්නේ කය විසිරිත වෙලා යනවා. එතකොට වෙනවා ඒ මොනවාක්වත් වෙන්නේ. ඔය කියන විඥාණය මොකුත් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ අර කාමයේ තිබුණ විඥාන රූපයට දාන, රූපේ තියෙන විඥානය අරූපයට දාන, අරූපෙත් පස්සේ ඒකටත් තියෙන ආශාව නැති කිරීම තමයි අත්‍ය බුදුරජාණන්සේගේ තියෙන සුවිශේෂත්වය එතන තියෙන්නේ. ඒ නිසා මේ යන ගමනට යන්න අරින්න ප්‍රතිෂ්ඨාව නැති කරන්න ඕනේ. පල්ලෙහා වුණා ගිහලා චිත්‍ර බලන්න ඉනිමකට පයින් ගන්න. සනිස්තරන්ට කොච්චර උදව් කරුවත් පයින් ගන්න එක නම් කරනවා. උදේ ගොඩෙන් ඉතව කරපු ඉනිමකට පයින් ගන්න එක තමයි නිස්තරණේ ප්‍රතිපදාව. ඉතින් ඒ චිත්‍ර කැඩුවේ නැහැ මෙච්චර ලොකෝල්ට ඇවිල්ලා හදලා. මොකද කට්ටියට කියන්න ඕන කවුරු ඇවිල්ලා අපි උස්සන්න උත්සාහ කරත් උඩට ගිහලා ඔගේ බෙල්ලට පයින් එකක් ගන්න. උඩට කොට වෙන්න උදව් කරපු ඉනිමකට පයින් කරන ගහන එක තමයි නිස්සන්වනේ තේමාව. මේක ඒක ආයෙ තියන්න බෑ. තිබ්බ බහින්ද හිතෙන්නේ. දැන් ගියා. ඉතින් දැක්කත් දන්නේ වල්ලා තියෙන චිත්‍ර පොඩ්ඩක් ගිහලා බලන්න ප්‍රශ්න නැහැ. කට්ටියම ගිහලා ඉතල වැන්දාට මල් පූජා කරාට ප්‍රශ්න නැහැ. ඒ වටිනවා. ඉන්සාන නැති එක හොඳයි. තියෙන එකට වැඩිය කියලා එන එකයි තියෙන්නේ. අවසරයි ගෞරවනීය පින්වත් සාමීන් වහන්සේ. අද දින පරයන්ක භාවනාවේ යෙදෙන විට පළමුව සිතට එන බාහිර සිතුවිලි වලට එන්නටදී පසුව ශරීරයේ දෙස බලා සිටියෙමි. එවිට හිසෙහි වේදනාවක්ද, ඇස් වටා වේදනාවක්ද, කකුල් දෙකෙහි වේදනාද විටින් විට දැනිනි. ටික වේලාවකට පසුව පෙර දෙස නිදා සිට අවදි වූවක් මෙන් දැනිනි. නමුත් පෙර ලෙස ඇස්සර නොබලා එලෙසම සිට නැවතත් ශරීරයේ දෙස බලා සිටියෙමි. එවිටද ශරීරයේ යම් යම් ස්ථානවල වේදනා දැනිනි. නැවතත් ටික ටික වේලාවකට පසුව නිින්දෙන් අවදි වූවක් මෙන් දැනුණද ඊට පෙර යම් යම් සිතුවිලි ඇවිත් ගිය බව ඡායාවන් මෙන් මතකය. මෙහි මුලැමැද අග නිරීක්ෂණය කිරීමට උත්සාහ කළද ආරම්භයේ නිවැරදිව සිතාගත නොහැකිය. දැඩි වීර්යයෙන් යුතුව ඉදිරියටද භාවනා කටයුතු කරගෙන යමි. පෙර දින සැහැල්ලුවෙන් සිටි අවස්ථා හා ශරීරයේ වේදනා දෙන ස්ථාන දෙස බලා සිටින විට දැනෙන වේදනාවන් අතරින් සැහැල්ලුවෙන් සිටින අවස්ථාව හොඳයයි සිතුනේද පසුව හොඳයයි සිතුනේය. පසුව ද පසුව සිටන විට ශරීරයේ වේදනා දෙන ස්ථාන දෙසද බැලීමේදී සතියෙන් යුතුව ඒ ස්ථාන දෙස බලා සිටන නිසා ඊට සතියද හොඳින් පවතින නිසා එයද හොඳයයි සිතේ. ගෝහන්සයට මෙම සංසාරයෙන් එතර වීමට මෙම පින හේතු වේවා. මෙහා පැත්තේ තියෙන අන්තිම වාක්‍යය කියන්නේ. ඔව් ඔව් අනිත් පැත්තේ. අනිත් පැත්තේ තියෙන අන්තිම වාක්‍යය. ශරීරයේ වේදනා දෙන ස්ථාන දෙස බලා සිටින විට දැනෙන වේදනාවන් අතරින් සැහැල්ලුවෙන් සිටින අවස්ථා හොඳයයි සිතුනේද පසුව සිතන විට ශරීරයේ වේදනා දෙන ස්ථාන දෙසද බැලීමේදී සතියෙන් යුතුව ඒ ස්ථාන දෙස බලන නිසා එවිට සතියද හොඳින් පවතින නිසා එයද හොඳයයි සිටි. මේ ව්‍යාකරණ අනුකූලව තර්කයට ගැලපෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට වේදනා තියෙනකොට නැති තැන හොඳයි. නැති වෙනකොට වේදනාව හොඳයි. මේ දෙකම සමහිතේ තවස්තාවක් හිතන්න වේදනාව ඇති අවස්ථාවේ නැති අවස්ථාව. ඒ කියන්නේ දුක් වේදනා සුඛ වේදනා දෙකට සමහිත. කිට්ටු කරලා ලියලා තියෙනවා මේ ලියපෙකනාගේ ඔළුව අංජපජල් කියලා හිතෙනවා කියවනකොට. වේදනාව වෙනකොට වේදනාවක් නැත්නම් වඩා හොඳයි කියලා හිතෙනවා. නැත්නම් පවතින සතිය. නැතුව ඉන්නකොට නිකන් ඉනවම අහලා ගියත් එන්නේ වරින් වර වේදනාවක් එනවනම් කොච්චර හොඳ කියලා හිතෙනවා. ඕන ওই දෙක දෙකේ අතර කිසි වෙනසක් නැහැ. අතරමැදද වේදනාව. වේදනාව අතරමැද හිස්තැන තියෙනවා. ඒක කියන හිස්තැන හොඳයි කියලා. වරක තියෙනවා වේදනාව හොඳයි. මේ හිස්තැන නැතුව වේදනාවට ඉන්න බෑ. වේදනාව නැතුව හිස්තැනට ඉන්න බෑ. දෙන්න අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙනවා. අපි මේ එකක් හොඳයි අරක නරකයි කියපු ගමන් ආතතියක් වෙනවා. අරකට උන තියෙනවා නේද? ඒක හොඳයි මේක තියෙනවා මේක හොඳයි කියලා. දෙකටම සමහිත දාන එක ලියන රචනය. ඒ රචන ලියන මනසගේ හිත ඒකට පාවිච්චි කරන වචන ඒ ව්‍යාකරණ ගත්තොත් පේනවා හැමදම ෆ්‍රෙෂ් ඒ ලියන දීමන මට වේදනාවල ඉන්නකොට හිතෙනවා වේදනාව නැතන හිස්තැනෙත් පවතින සතිය හොඳයි කියලා හිස්තැනම ඉන්නකොට හිතෙනවා නිකන් ඉන්නකොට වරින් වර වේදනාවක් ඇවිල්ලා එනවනම් හොඳයි කියලා ආන්න මේ දෙක සම කරලා බලන්න පුළුවන් තරමට ගියොත් වේදනාවෙන් අපි හැලෙන ගතිය නැත්නම් හිස්තැනෙන් අපි හැලෙන ගතිය නැතුව ඒක උසල මුට ගහනවා මූසල උට ගහනවා. ආන්න ওই දෙකට ගිය දවසේ හිතා ගන්න හිතක් කොහෙන්නම් ආතතියක් ගන්නද? කොහෙන්නම් ආසානයක් ගන්නද? ආසානේ එන්නේ මේ හොඳ නරක ආදි වැරදි මනාවමනාප තියෙනකම්. ඉතින් මේක මේ සාමාන්‍ය අපේ රචනා ශෛලියේ තියෙන එකක් නෙවෙයි. සංස්කෘත භාෂාවේ හැම වෙලාවෙම බොහෝ විට ඒ වගේ උන්ට ලස්සන සදාචාරාත්මක දේවල් දීලා අන්තිමට තුන්වෙනි පාදේ හතරවෙනි පාදේට ගුණ වර්ගයක් ලියනවා. ජීවනේ කාට පළවෙනි පද තුන තීන කොට නම් ඒක ගලිය කොටන්න හිතෙනවා. අන්තිම පදේ අමු ගුණ වර්ගය ගල කඩන්න හිතන එක. ඒ ගාථාව ඇතුලේ දෙකම තියෙනවා. පාලියේ නෑ. පාලි සදාචාර පැත්ත විතරයි කතා කරන්නේ. ඒක නිසා ඒක මල භාෂාවක් විදිහට සංස්කෘත භාෂාවේ මොනක්වත් නෑ. මුද ලස්සනට පද තුනක් කියලා හතරවෙනි එකේ ගුණ වර්ගයක් කියනවා. කටෝරයි භාෂාව සත්‍යය එහෙම තමයි. මේ දෙන්න එකට ජීවත් වෙන්නේ අපේ මේ තර්ක මනස. මේක වෙන් කරගන්න හදලා අනිත මේ විඥාන නාම රූප දෙක වෙන් කරන්න හදලා අල්ලිය උඩක් ඇති කරගන්න. මේ දෙකම එකයි. විලක හොඳ දේ තමයි නරකයි. ඒ නරක දේ තව එකක හොඳයි. ඒක අවස්ථාවෙන් අවස්ථාන මාරු වෙන එක තමයි අනිත්‍ය ඉතර ඉහෙළම මට්ටම. ඒකට ඉත දීපු මනුස්සයා චපල කෙනෙක් වගේ පේනවා. ඒකේ නා අහුවෙන්නේ නැති කෙනෙක් වගේ ග්‍රීසයට කියලා ගීතය වවුවේ දිගේ වන්දන්නේ දන්නවද කියලා. අල්ලන්න හදනකොට පයින්වලු. අනක පුරාම ග්‍රීසි ගහගෙන ඉන්නේ. හැබැයි ඌ පණින්නේ ගෑනුන්ට ඒක නුත් අප්සෙට් එකක් තියෙනවා. නැත්තම් නැත්තම් ප්‍රශ්නයක් නැහැ. ඒ ඇන්දෑලා ගෑනු වෙන තැනට වෙන්නේ මේ ග්‍රීසියකා වගේ තමයි ඕක අල්ලගත්තා පස්සේ. මාරයාත් අල්ලන්න එනකොට වැලමිට දෙන්නේ. වැලමිට අල්ලනකොට පයින්නවනේ. ඇලමිටෙන් අල්ලනවා කියලා තමයි කිව්වේ. අල්ලලු කියන අපි ඇලමිට දෙන්නේ. ඇල්ලුව ගමන් මම ගත්තාම ගැවිලා යනවා. මේක උඟ දෙනෙක් හිතන චපලකම කියලා. මේ දෙක තමයි මධ්‍යම ප්‍රතිපදාවේ අන්ත දෙක දැනගෙන අතහැරලා මැදින් යන ගමන. මේකේ ප්‍රශ්නයක් අහලා නැහැ. උපදේශීලලත් නැහැ. බෙදා හදා ගැනීමක් කරන්නේ මම මේ පෙන්වන්න හදන්නේ ඒක හුවා දක්වලා වේදනාව හොඳ වෙන වෙලාවකුත් තියෙනවා නරක වෙන වෙලාවකුත් තියෙනවා සද්ද හොඳ වෙන වෙලාවක් තියෙනවා නරක වෙන වෙලාවක් තියෙනවා රූප හොඳ වෙන වෙලාවක් තියෙනවා නරක වෙන වෙලාවක් තියෙනවා මේ දෙකටම සමහිත දාන්න පුළුවන්කම තමයි අපිට යන්න පුළුවන් ඉහළම කෙලවර එතෙන්ද යනකොට අපි නැහැ ඉන්න බෑ මොනම කෙනෙකුටවත් ඉන්න බෑ ඉතින් අන්න එතෙන්ද නැකම් පුරුදු වෙමු කියන එකයි කියන්නේ ගරු කටයුතු අතිපූජ්‍ය ස්වාමීන් වහන්සේ වේලාව ඊයේ දහවල් මූල කර්මස්ථානයේ ආනාපාන සති භාවනාව. මම ආශ්වාසය හා ප්‍රශ්වාසය මෙනෙහි කෙලිමි. පළමුව වම්නාසයෙන් පවණක් ආශ්වාසය ඇතුළු වී ප්‍රශ්වාසය පිටවන බව නිරීක්ෂණය කෙලිමි. විනාඩි කිහිපයක් මෙසේ මෙනෙහි කෙලිමි. එවිට දකුණු නාසයෙන්ද ආශ්වාස හා ප්‍රශ්වාසය මෙනෙහි කිරීමට හැකි විය. ආශ්වාසයෙන් ඇතුළු වන වායු ධාරාව ඇස් මට්ටමටත් වඩා ඉහළ ස්ථානයකට වදින බව දැනිනි. මෙසේ විනාඩි 3ක් පමණ මෙනෙහි කරමින් සිටින විට හිස මුදුනේ සුදු පාට වලාකුළක් වැනි අවකාශයක් දිස්විය. තවදුරටත් ඒ නිරීක්ෂණය කිරීමට උත්සාහ කළෙමි. එය හිස් අවකාශයකි. ඒ සමගම නැවත ආශ්වාස ප්‍රශ්වාසයට හිත යොමු කළෙමි. විනාඩි කිහිපයක් එසේ සිත යොමු කරමින් ආශ්වාස ප්‍රශ්වාසයේ මෙනෙහි කළෙමි. එවිට මා පාවෙමින් නිහල යන බවක් දැනිනි. මම මගේ ශරීරයේ හැර මම මගේ ශරීරය ගැන නිරීක්ෂණය කෙලෙමි. ශරීරයේ නොමැති බවක්සේ දැනිනි. ඒ සැනකින් දොරක් වසර ශබ්දයක් ඇසිනි. සිත ඒ දෙසට ඇදී ගියේය. සිත විසිරී ගියේය. නැවත සිත ආනාපානයට ගැනීමට උත්සාහ කළත් එය නොහැකි විය. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. මේ ඒ විදිහට අර ගැසිලා ගියාට පස්සේ මුගක් වෙලාවට ඒක අර නැවත ක්ලාස් වෙන්න කල් යනවා. මොකද යෝගාවචර පොඩ්ඩක් ඉවසලා ආයසරයක් මේ සද්දෙන් ඇතිවෙච්ච කැළඹිල්ලෙන් පස්සේ ආනබණ්ඩ හිත දානකම් ඉඳලා ගියොත් මේ පරිච්ඡේදය ඉවර කරලා යන්න පුළුවන්. අතරමඟ නැගිටියොත් ඉතින් පරාජිත පරාජිත හැඟීමකින් නැගිටිනවා. ඒ නිසා වේදනාව නිසා නැගිටිනවා කියලා හිතන්න, සද්දයන් නිසා නැගිටිනවා කියලා හිතන්න, හිතවිල්ලක් නිසා නැගිටිනවා කියලා හිතන්න. පුළුවන් තරම් මම තව එක චිත්තක්ෂණයක් ඉඳලා මේ තියෙන කරදරෙත් ඉවසගෙන අවිසිච්ච පාත් ඉවසගෙන තව විනාඩියක් ඉඳලා නැත්නම් තව තප්පරයක් ඉඳලා මම තව චිත්තක්ෂණයක් ඉඳලා නැගිටින්න උත්සාහ කළොත් එතන තමයි අපේ ඉවසීමේ ශක්තිය වැඩෙන්නේ. එතන තමයි අපි දැරීමේ ශක්තිය වැඩෙන්නේ. ඒ නිසා ඒ තැන උපයාගත්තට පස්සේ ඒ අවස්ථාව බුද්ධි විඳින්න නැතුව අතගසා දාලා නැගිටින්න එපා. සලුවක සාදාලා නැගිටින්න එපා. එතකොට අර මෙච්චර ආසාවෙන් උපයාගත්ත තත්වය තව ඊගාව දාසට අවශ්‍ය වෙන විදිහට පොඩ්ඩක් ඉදිරියට යන ගතිය නැති වෙනවා. ඒක වෙන්නමමයි. කොච්චර කිව්වකත් ඔය කරදර වෙනවා. ඊට පස්සේ නැගිටින්න ඉස්සෙල්ලා විච්ච කරදරේ ගිවන් වීම හෝ ඒ හරහා Tamand මූල කර්මස්ථාන පැමිණීමේ ගමනේ නිවස බල ආපහු පැමිණෙන ගමන පොඩ්ඩක් අවශ්‍ය කරගන්න බලන්න. පොඩ්ඩක් තව සිද්ධි කරගන්න නැගිටින්න ගත්තොත් ඒක යෝග ජීවිතයේදී වැටෙහි අපි මේ අවශ්‍ය කරන ඔක්කොම අඩුම කැඩුම ටික හදාගෙන පාඩමට ලෑස්තිනුලා අපි දමලා ගහලා යනවා නැත්තම්. එතකොට ඒක සෑහෙන පාඩුවක් මේ අපි මේ මෙතික් කරන ගිය ක්‍රීඩාව හැටියට නිසා තව පොඩ්ඩක් ඉවසලා විස්තර ටික හොඳයි තව පොඩ්ඩක් ඉවසලා මේක සෝදාහි පැත්තකට ජාග්‍රහයි පැත්තකට එනකන් ඉඳලා නැගිට්ටොත් මෙත් වැඩි හොඳයි කියන එක තමයි කියන්නේ. ගෞරවනීය සාමින් වහන්ස පර්යංක භාවනාවෙන් පසු රාත්‍රී නිදා ගැනීමට පෙර කකුලේ මහත් වේදනාවක් දැනිනි. මෙයට අවධානය යොමු කරමින් මේ වේදනාව නিত্য නොවන බව සිහිපත් කර එයට අවධානය මගේ ශරීරයේ එකක් නොවන ලෙස යොමු කළමි. බොහෝ වේලා වේදනාව දැඩිව තිබුණ අතර එයට නොගැටුනේමි. මෙසේ නින්දට වැටුනි. මෙවැනි වේදනාවක් මරණාසන්න වූ විට පැමිණියහොත් එය එම අවස්ථාවට මුහුණ දීමට දැන්ම හිත සතියෙන් මුහුණ කරගත හැකියයිරු ගෞරවයෙන් පහදා දෙන මෙන් ඉල්ලමි. ඔබ වහන්සේට මෙම ධර්ම කටයුතු තවදුරටත් කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා. ඒකට බුදුචාන් වහන්සේ මෙහෙම ඉඟියක් දෙන්නේ අපි ඉස්සර ඉතින් මෙහෙම කකුල වේදනාවක් આવතකොට බෙහෙත් ගන්නයි, නිදි බෙහෙත් ප්‍රතිබොණ්ඩයි, নানা ආකාර දේවල් කරනවා. දැන් කරන්නේ පුළුවන් තරම් බලනවා මේ වේදනාව ඇසුරු කරන ගමන් ඒකෙන් හිත කරදර ගන්න නැතුව සමහරලාට ඒක කල නිින්ද යන්නේ නැහැ එතකොට වෙන්නේ. නමුත් නිින්ද ගියොත් පේනවා මේ වේදනාව ඇසුරු කිරීම හරහා එක විදිහක් තියෙනවා වේදනාවත් එක්ක වැඩි හිත නරක කරගෙන නැතුව හිටියොත් නිින්ද යන්න පුළුවන්. මේකෙන් ඇසුර අහු වෙනවා අපිට අපි හිතන තරම් ওই වේදනාව එච්චර නපුරු දෙයක් නෙමෙයි වේදනාව ඇත්තම හොඳයි මොකද වේදනාව ආපුවාම මම දැන් මෙතන කියන එක වළක්වන්න බැරි තරයට ස්ථාපිත කරලා දෙනවා. රූප කර්මස්ථානට වැඩිය වේදනාව හරියට මේ ඒකෙන් හිත අයින් කරන්න බැරි තරම් සතිය පිටවෙනවා. අන්නේ වාසිය ගත ගියාට පස්සේ මට තේරෙනවා වේදනාව තියෙන වෙලාවල් කොහොමද සතියේ සිහියේ ආවර්ධනයේ හොඳ තැන. වේදනාව නම් දුක් වේදනාවක්. හැබැයි ඒකේ ආවර්ධනයක් කරන් දෙනවා මගේ හිත අනුන් ළඟ නෙවෙයි. අනුන්ට ගන්නත් බෑ වෙලාව. වෙනදාට ගියයි කියවට යන්නෙත් නැහැ. ආනේ පාවිච්චි කරන වේදනාවේ ඇසුර තේනවා ඊට පස්සේ ආර කෙනවා භාවිත කරන්න කියලා වේදනාව වෙන හැම වෙලාවකම මේ මම දැන් මෙතන නැත්තම් මැරිලා නැහැ නිින්ද ගිහිල්ලා නැහැ ක්ලාන්ත වෙලා නැති බවට මෙයා විශේෂ ආධාරකයක් කරනවා එතකොට එයා වේදනාව එනකම්ම ඉන්නවා මුලසිට අග දක්වාම මනකින් හම්බෙන සතිය බුද්ධ විදින්න ඒකට කියනවා මේ ආශේවන ප්‍රත්‍ය භාවනා ප්‍රත්‍යයට දාගන්නවා කියලා හොඳට භාවනා කරනවා ඊට පස්සේ බහුලීගත කරනවා මේක කියලාත් දෙනවා තමනුත් එනේන හැම වේදනාවක් එනකොටම නිදාගෙන හිටියත් ඇවිදිමින් හිටියත් හිටගෙන හිටියත් මේ ඉඳගෙන හිටියත් වේදනාවම අරමුණක් කරගෙන නිමිත්තක් කරගෙන යන ගමන් බහුලීගත වෙනවා එතකොට કોઈ වේදනාවක් ආවත් ඒ අවදි කරනවා ඒක නොදකින්න පතන් කියනට වැඩිය අවදි කරන සාධකයක් වෙච්චා මරණ මොහොතදී බොහෝ විට ඒක පුරුද්දට හැබ්බැහියට එන්න පුළුවන්. ඒ නිසා මේ ගන්න ආසේවන ප්‍රත්‍යයට භාවනා කරන්න ඊට පස්සේ ඊට පස්සේ බහුලීගත කරන්න. භාවනා කරන්න වේදනාවට ලෑස්තිලා යන්න මේක හොඳ මංගල අවතරණයක් ආරම්භයක් කරගෙන දිගට කරන්න ඒකදී මැරෙන්නේ නැතුව ඉන්න බලන්න එතකොට ඒත් ලේසි අදිසි වෙන්න එපා මැරෙන්න ඒක වෙලාවට එයි ඔය ටික කරගෙන යනකොට මේ අන්තිමට වේදනාවක් ඇවිල්ලා ගියා වගේ මැරණයි කියලා දන්නෙත් නැහැ අපි හිතතර දන්නේ කොහොමද හොයාගන්න බෑ මොන විදිහකත් මලාද කියලා. දීපු මිනිස්සයයි භාවනා කරපෙන්නයි දෙන්නම් බොරුව කරන්නේ. බීප එකත් කොච්චර වෙලා හිටියා කවුරු ගණන් ගන්නෑ. ඕක බීලා ඉන්න බොරුව කරන්න කියන. භාවනා කරපෙන්නත් මේ ඉන්නවා මලා හොයන්න බෑ. ඊළඟට දෙන්නේගේ මරණ ආරංචි වුණා මට පුදුමාකාර මේ මේ කතා කරගෙන ඉඳලා කී කියා ඉඳලා වේරකොඩ ඉන්නවා හෙට අන්ද මැරෙන්න මම ඉතින් බලවලා ඉන්නේ කොයිලා මැරෙයිද කියලා තව මාසයක් ඉඳී ඕන බලාගෙන ඉන්න ඉතින් මැරෙන වෙලාවේ අතපතර දිගේ ඇල්ල කතා කරද්දි මොනව කරද්දි කියලා ඌට ගානකුත් නැහැ අපිට ගානකුත් නැහැ මේ සුන්දර මරණ වේදනාව ඉන්න ඕනේ නැහැ ඒක අත්‍යවශ්‍ය නැහැ නමුත් මේ අපි මේ ගමනක් කරනකොට ටටා කියලා යනවා වගේ යන්නේ එකයි තියෙන්නේ ඔයක ලොකු කරගත්තොත් තමයි අමාරුව කොච්චර කරත් එකක් මට කිය တဲ့ කි මරණය පිළිබඳ තියෙන උඹස් බය කොහොමටත් නැති වෙයි. දැන් අපි පුළුවන් තරම් ඒක අල්ලගෙන මේ ඔක්කොම නැතම් තරම් ගහන්නේ. අන්තිම කමිටු පත්‍රය ලියන්නයි කැමැති අයට බූදලේ දෙන්නයි පිස්සු. අන්තිම මරණා මරුන්නේ දෙකේ වෙනසක් නැත්තරමට ආවට පස්සේ ලෝකයක් බලන්නේ ඔක බොරුව කරන්න කියලා. මරනවා කියලා වෙනසක් කෙනෙක් ගණන් ගන්න තුනේ භාවනා කරගෙන යන්න අපි. ගෞරවනීය සාමීන් වහන්ස මා උදයේ දහවලත් සක්මන් භාවනාවේ යෙදුණෙමි. දහවල් කාලයේ සක්මනේ යෙදෙන විට උතුම් බුදුගුණ මෙනෙහි කෙලෙමි. ටික වේලාවකදී හිස බර ගතියක්ද පිටපැත්තේ තදවීමක්ද දැනිනි. නැවතය පහව ගොස් කිසි අවහිරතාවයක් නැතුව සුපුරුදු සක්මනේ යෙදුණෙමි. මේ ක්‍රමය වැරදිද නිවැරදිද පහදා දෙනමින් ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුවයත් දීර්ඝායුෂත් අවසානයේ නිර්වාණ සුවයත් ලැබේවා. මේ දෙකේ කොයි එකද Tamanට සහනශීලී. නැත්නම් අසහනේ අඩු කරන්නේ නැත්නම් අනායාසයෙන් කරන්න පුළුවන් කෙනෙක් කොයි එකද? ඒක තමයි අපි කෙලෙස් අඩු තත්ත්වය කියලා බලන්නේ. නමුත් මේ කියලා තියෙන විස්තරයෙන් මේ යකේන යෝගාවචරයට කොයි එකද වඩා අතතිය අඩු අසහනය අඩු කියන එක මම කැමති ඒකේ නාම සභාවට ඉදිරිපත් කරනවනම් ඒක ලොකු මේ මේ ලියලා ඉදිරිපත් කරාට වැඩිය හොඳ හදා බෙදා ගැනීමක් වෙනවා. කැමැතිද මේ මේ සක්මන් කාර්යය කියන්නේ කොයි සක්මනද මේ විස්තර කරන්න හදන එකෙන් අඩු සහනේ අසහනයක් තියෙන්නේ නැත්නම් ආතතිය අඩු කොයි එකේද කියලා? ගෞතම ස්වාමීන් වහන්සේ දෙවිදියම සහන්දායි මට මම හිතුවා ඉතින් එහෙනම් මගෙන් ඇයි අහන්නේ කොයි එකද කොයි එකටද උපදෙස් දෙන්නේ කියලා. දැන් අවසාන වාක්‍යය කියලා තියෙනවා මොකද්ද මම මොකද්ද කරන්නේ දෙකම සමානයි නම් ඉදිරියට යන එකයි තියෙන්නේ. දෙකම සමානයි නේ කියන්නේ ඊට ප්‍රශ්නයක් නෑ ඒතන. ඉතින් එහෙමනම් ලිඛිත ඉදිරිපත් කරන දෙයක් ඇත්තේ එන්නේ නැහැ. එතකොට දෙකම සමාන වීමද ප්‍රශ්නේ මෙතන නැත්නම් දෙකම සමාන මට පාරිගය බලනකොට දෙකම සමාන නම් අහන්න දෙයක් නැහැ කරගෙන යන්නේ ඒකනේ තියෙන්නේ. එතකොට එහෙම දෙකම සමාන වීම ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. ඒකද මේ අහන්නේ. ඇයි එහෙම දෙකේදි මේක විදියට සානශීලී ගතියක් සමාන ගතියක් පේන්නේ කියන එකද ප්‍රශ්න නැත්නම් කොයි එක දෙකෙන් කොයි එක තෝරලා දෙන්න කියන එකද මගෙන් බලාපොරොත්තු වෙන්නේ. සක්මණේදී බුදුගුණ භාවනාව වැරදිද කියලා ඔබ වහන්සේගෙන්. ඇත්තටම සක්මන පිළිබඳ උපදේශ පන්තියට අහන්න වෙලාව හම්බුණාද? අපි මෙහෙදි දෙන එක නෑ. ඈ? ඉතින් මම හිතනවා ඒක නැවතරයක් අහන්න දෙන්න. එතෙදි මම මෙහෙම කියන්න කැමති මේ අද මගේ ඉල්ලීමකට අරුණ මහත්තයා ඊමේල් එකක් එවලා තිබුණා. ඒ මූලික උපදේශ පන්තියේ ධක්මම් පරියන්ක සම්බන්ධ කොටසයි සක්මන සම්බන්ධ කොටසයි දිනදා සම්බන්ධ කොටසයි ක්ලිප්ස් තුනකට දාලා තියෙනවා. එතකොට ඕන කෙනෙකුට ඒක දාතයි නැත්නම් මුලින් ඉඳලම යන්න එපායි. ඉතින් ඒක ඉල්ලීමක් කරපු නිසා දාලා තියෙනවා. ඒ නිසා සක්මන් භාවනාව පිළිබඳ මෙහෙම උපදේශපන්තියක් තියෙනවා. ඒ උපදේශපන්තිය අහන්න ඒක කරන්න. එතකොට බුද්ධානුස්සති භාවනාව එහෙම එකක් අපි එහෙම කියලා දීලා නැහැ ඒකේ. ඉතින් තාම උපදේශපන්තිය ඇහුවද කියලාවත් තාම අංජබජයි. දැන් එයාට ආපෞතරයක් මේක කියවන්න දෙන්න. බේසික් ඉන්ස්ට්‍රක්ෂන්ස් කියවන්න. ඒ ටික කිව්වට පස්සේ ඒකේ තියෙන විදිහට කරන්න. පිට දේවල් දාගත්තට පස්සේ වෙන සංකරතා නැවේ හොඳ ප්‍රති තියෙන්න ඉඳී තියෙනවා. මම ඒක පිළිගන්නවොත් අපි මෙහි ඉන්නකොට මේ උපදේශපන්ති ටික අහලා කටයුතු කරන්න. ඒ නිසා උපදේශපන්ති අහන්න මම නැදිලාගේ ඊමේල් එකකට දැම්මා. කාගෙ එතකොට කාටත් වගේ බෙදලා දෙන්න පුළුවන්. මෙහෙදී වුණත් මේ බේසික් ඉන්ස්ට්‍රක්ෂන් දාලා නැත්නම් ඒ ලිඛිතව තියෙනවනම් පොයින්ට් අවුට් කරන බුද්ධානුස්සති කතාවක් මෙතන ප්‍රශ්නකට අහන්න ඉඩක් තියලා නැහැ අපි. දාගත්ත දාගෙන කිරුවා කියලා මගේ වැරද්දක් නැහැ. නමුත් ඒක ප්‍රශ්නයක් කරගෙන සභාවට දාන්න එපා. එතකොට මේ සභාව නොමග යනවා. අපි දීලා තියෙන ට්‍රැක් එකක් තියෙන ට්‍රැක් එක තමයි අපි යන්නේ. පිටදේවල් දැම්මට පස්සේ ඒක එතකොට මේ මේ අලුත්ම කතාවක්. ඒ කිනාට ඒක වැදගත් හරි. නමුත් අපි යන මේ ට්‍රැක් එක නෙවෙයි. ඒක නිසා නැවතත් ඒ මේ සක්මන් භාවනා පිළිබඳව තියෙන උපදේශ ටික අහලා බලන්න. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. මම පර්යංකයේහිද මම පර්යංකයේහිද ආනාපාන සති භාවනාව වැඩුවෙමි. ආස්වාසයේ කෙටිව හා ප්‍රස්වාසයේ දිගි බැවිනුත් ආස්වාසයේ සිසිල් බවින් හා ප්‍රස්වාසයේ උණුසුම් බව හඳුනා ගතිමි. විනාඩි 20ක් පමණ වේලාවේදී ආස්වාස ප්‍රස්වාසයේ මෙනෙහි කිරීමේදී ඊටමත් වේගයෙන් ආස්වාස ප්‍රස්වාස ඉහළ පහළ යෑම සිදුවිය. ඒ වේගයට සමානවම පපුවේ ස්පන්දන වේගයද වැඩි විය. මහත් ආයාසයෙන් වේගවත් බව පාලනය කර ගැනීමට ආස්වාස ප්‍රස්වාසය තුල සිත පිහිටුවා ගත් අතර ආස්වාසයේ වම් පසින් ඇතුල් වී දකුණු පැත්තෙන් පිටවීම නිරීක්ෂණය කෙලෙමි. වේගවත් ආශ්වාස ප්‍රශ්වාසයේ කෙටිවීමට පටන් ගන්නු අතර ටික වේලාවකින් බඹරක් කරගෙන ආකාරයට නාසිකාග්‍රය කෙළවර ආශ්වාසයේ ඇතුළු වන විට ප්‍රශ්වාසයේ පිටවීම සිදුවිය. බඹරයක් කනකන හැඩයට වේගයෙන් දිගටම දැක ගැනීමට හැකියිය. මාගේ අත්දැකීම භාවනාව දියුණු කර ගැනීමට ඔබ වහන්සේගේ කාරුණික අවවාදයේ ඉතා ගරු කොට සැලකමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භව හා දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි. මේකෙදී පෙන්වන්න උත්සාහ කරලා තියෙන්නේ tempat ආශාස ප්‍රසවාස බොහොම සක්‍රීය වේග කැවිච්ච ආශාස ප්‍රසවාස මේ දෙක අතර සැකයක් නැත්නම් පටලව ගැනීමක් එහෙම නැත්නම් මොකද්ද අධික කියලා අවබෝධ කරගන්න ගන්න ප්‍රශ්නයක් වගේ තමයි පේන්නේ. ඉතින් මේ දෙකම tempattu පවතින වෙලාවයි ආනාපානය බබර චක්‍රයක් කරකිනවා වගේ පැටගෙන වෙලාවයි දෙකම ආනාපානේ පැතිකඩ දෙකක්. මේක තව දැකලා මදිකමයි මේ තියෙන්නේ. මේක නිතර නිතර එකක ඉඳලා තව දෙයකට ආකාර වශයෙන් සහ සටහන් වශයෙන් මාරු වෙන එකට ඉඩ දෙන්න. ඉඩ දීලා දිගට කරනකොට දැනගන්න දැන් සතිය පිහිටව බවට ලකුණක් නේ. එහෙම නැත්නම් මේ සතිය ඉදිරියට යන බව ලකුණක්. ඒකේ විවිධ පැතිකඩ පෙන්නනවා. විවිධ මේ සටහන් ආකාර ඒ වෙනකොට සැකය තමයි මේක බාධා මේක දිගට යන තැන එකම බාධාව ඒක වෙනකොට ඒක ඇයි කියලා අහනවා සැක කරනවා. එතකොට වෙන්නේ එකපාරට අර මේ රත්ත්‍රිමින්චුන තැම්බෙමින්චුන බත් එක තැල්ලතුර ඇක්කර වගේ බත නරක් වෙනවා. ඒ වෙලාවේදී යන්න දෙන එක තමයි කරන්නේ. ඒ දේ වෙන්න දෙන්නෙම නැහැ. මොන විදියකින් හරි ඒක බාධා කරනවා. ඒකට කෙලස් කියලා කියනවා. ඒකට මාර බලවේග කියලා කියනවා. ඉතින් අපිට පේන්නේ බාධාව මේ ප්‍රශ්නාර්ථයක් විමසුන්නෝනක් ධම්ම විචය විචාර බුද්ධිය කියලා. එහෙම තමයි මාරය අපිට දාන්නේ. නමුත් ඒක බාධා කරන්න තේ ගියා නම් ප්‍රශ්න අහින්න වෙනුවට ලুকু දිනුවක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒක ඉස්සෙල්ලා ඉස්සෙල්ලා වරද්ද වරද්ද ගිහිල්ලා තමයි අපි දවසක නිසකව පෙරදක්මක් ඇතුව යන්න ඉදිරියට යන්නේ. ඒ නිසා වේගට වුණත්, නිශ්චල වුණත්, කෙටි වුණත්, දුර වුණත්, දිග වුණත්, ප්‍රිය වුණත්, අප්‍රිය වුණත්, ළඟ වුණත්, ඈත වුණත් සතිය තියෙන ආනාපානව පැතිකඩක් කියන එක දැක ගන්න පුළුවන් නම් වැඩි වැඩි පැතිකඩ දැක ගන්න දැක ගන්න මාතෘකාව පිළිබඳව කුසලතාවය වඩනවා. අශී භාවය වැඩෙනවා. ඒකට මේකත් උදව්වක් කරගන්න එහෙම නැතුව මෙවයිදී තෙපර බාන්න එපා ඇයි කියලා ප්‍රශ්න අහනවා. ඒක තමයි භාවනා බාධාවට තියෙන මේ මට්ටමේ ඉන්න කෙනෙකුට තියෙන ප්‍රධානම දේ මේ යන ගමනට ඇයි එහෙම වෙන්නේ කියලා අහපු ගමන් ඒක අනිවාර්යයෙන්ම ගමන බාධා කරනවා කියලා දැනගෙන බාධා නැතුව යන්න අනුග්‍රහ කරන එක තමයි කරන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය සාමින් වහන්ස ඊයේ රාත්‍රියේ මා පරයන්ක භාවනාව සිදු කරන අවස්ථාවේ හුස්ම රැල්ල ගැන මෙනෙහි කිරීමට පටන් ගතිමි. ආශ්වාසයත් ප්‍රශ්වාසයත් එකම ප්‍රමාණයෙන් දැනුණු අතර හුස්ම රැලි 7-8කට පසුව හුස්ම රැල්ල නැවතිනි. ටික වේලාවක් මෙසේ සිටන විට හිස් බවක් හා කම්මැලි ගතියක් දැනුණ බැවින් ටික වේලාවක් සක්මන් භාවනාවේ යෙදී නැවතත් පරයන්ක භාවනාව කිරීමට පටන් ගතිමි. එම අවස්ථාවේදීද මුල් ආකාරයටම හුස්ම රැලි 7-8කට පසුව හුස්ම රැල්ල නැති වී යාමත් හිස් බවත් හා කම්මැලි ගතිය ඇතිවීම නිසාත් නැවතත් සක්මන් භාවනාවේ යෙදී පරයන්ක භාවනාවේ යෙදීමට තැත් කළෙමි. එවරද මුල් ආකාරයටම හුස්ම රැලි කිහිපයකට පසු හුස්ම රැල්ල නැති වී හිස් බවක් හා කම්මැලි බවක් දැනුන බැවින් දිගටම සක්මන් භාවනාවේ යෙදුණෙමි. අද උදෑසන සක්මන් භාවනාවෙන් පසු පරයන්ක භාවනාවේ යෙදීමේදී ඊයේ දිග ලෙසට හුස්ම රැලි 7-8කට පසුව හුස්ම රැල්ල නැති වී ගිය බවත් සහ කම්මැලිකමක් දැනීමට හුස්ම රැල්ල නැති වී හිස් බවක් හා කම්මැලිකමක් දැනීමට පටන් ගැනිනි. එහෙත් මහත් උත්සාහයකින් එම හිස් බව දෙස බලා සිටීමේ ඉඳ හිට හුස්ම රැල්ල නැවත පැමිණියේද ඒ හුස්ම රැලි 7-8කට පමණක් සීමා විය. මෙසේ විනාඩි 20ක් පමණ ගත විනි. වටපිටාවෙන් එන ශබ්ද වඩා තීව්‍රව ඇසීමට පටන් ගැනිනි. මාගේ ශාරීරියේ ගල්වන ගතියක් මට දැනිනි. මගේ අතපය කොහේ තියෙනවාදයි මට නොදැනිනි. සියලුම වේදනා නැතිවිය. මේ ආකාරයට විනාඩි 30ක් විතර ගත වුණි. මා පර්යංක භාවනාව අවසන් කරන විට මට පුදුම සැහැල්ලුවක් සහ ප්‍රබෝධමත් ගතියක් දැනුනි. ඉන්පසුව සක්මන් භාවනාව වෙනදාට වඩා සැහැල්ලුවෙන් කිරීමට හැකියාව ලැබුණි. ඔබ වහන්සේගේ උපදේශ පරිදි පර්යං වීරියෙන් යුක්තව කම්මැලිකම යටපත් කිරීමට හැකි වූ බැවින් ඔබ වහන්සේගේ අවධානය පිණිස මේ සටහන තැබුවෙමි. ඔබ වහන්සේට මේ අත්භවයේදීම නිර්වාණය අවබෝධ වේවා. සර්වචනන්සේ සඳහන් කරන දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න බැරි ඉරියව් මාරු කරන නිසයි කියන්නේ. ඔක්කොම කියපු ටික තමයි එකෙන් කියන්නේ මේ තියෙන දේ කරගෙන යන්න දෙන්නේ. භාවනා දියුණු වෙනකොට මේ කියන්නේ අරියව tempොත් වෙනකොට සක්මන් යන්නේ කියලා. එහෙම නැත්නම් ප්‍රශ්නයක් අහන්න ඉතින්. නැත්නම් හයියෙන් හුස්ම ගන්න හිතෙනවා. මොනම හරි එකක් දාලා එක්කෝ අරමුණ මාරු කරන එකන්ත ඉරියව් මාරු කරන නිසා දුක්ඛ සත්‍ය ඉතාමත්ම ලේසිව අද උදේ කරපු පරියන්කේදී පේනවා ඉඳගෙන හිටියානම් විශාල වෙනසකට යනම තිය තුන් සැරයක් වෙනකොට තුන් සැරේම ආන හරියාගෙන එනකොට සක්මන්ට යනවා. මේ ඉරියාපත මාරුව තමයි දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමේ තියෙන ප්‍රධානම බාධාව. ඒ නිසා මේ භාවනාව ධර්මයේ දැන් සතිය තමන්ට අනුග්‍රහ කරනකොට යෝගාවචරයකට අනුග්‍රහ කරේ නැත්නම් ඒ මොඩකම සතියෙන් හදන්න බෑ. ඒ මොඩකම පිනෙන් හදන්නත් බෑ. ඒ මොඩකම කල්යාණ මිත්‍රට කරන දෙයක්වත් නෑ. අනුග්‍රහය තියෙන එක එහෙම යන්නරි. දෙන්නෙම නෑ. මුන්නම ක්‍රමයකින් හරි එක්ක ප්‍රශ්නයක් මාර්ගෙම සැකයක් මාර්ගෙන් නැත්නම් හයියෙන් හුස්ම ගන්න ගිහින් නැත්නම් තක්මනකට ගිහිල්ලා කඩාගෙන ඉවරලා හැබැයි කවදා හරි තීරුම් ගත දවස වෙනවා අපි මොන්න දහංගට දැම්මත් බුදුහාමුදුරුව හරි. බුදුහාමුදුරුව කියලා තියෙනවා සත්‍ය අවබෝධ කරගන්න බැරි ඉරියව මාරු කරන නිසා කියලා. ඒ නිසා ඉරියව පොඩ්ඩක් පාවා දෙන්න. කය පොඩ්ඩක් පාවා දීලා ඔක වෙන දෙයක් වෙන්න ගිය දවසේ වෙනකොට අපි මේ මෙතෙක් කල් උවමනාවෙන් කොච්චරක් මේක බාධා කරගෙන තියනවද මේ ගෙට කොට වෙන්න හදන මිනිහට මූණට කෙල ගහලා තියනවද කියලා හිතන්න. මුණතරක් කළා තියනවද කියලා හිතන්න. ද්වේෂයෙන් බැනලා එලවලා තියනවද කියලා හිතන්න. ඉතින් ඒක නිසා කවදද අපිට මොනවාක්වත් නොකර නිකන් ඉන්න පුළුවන්. එතකොට එයා ප්‍රධාන අමුත්ත බවටපත් වෙලා ඇවිල්ලා සියලු මේ සුබ සාධනේ සකස් කළා දෙනවා. එනිසා එතන ගියාට පස්සේ නිකන් ඉන්න පුළුවන් නම් ඉතින් ඒකට හා සමාන කුසලයක් නැහැ. ඒක කාටවත් දැනගන්න ලියන එක හොඳයි. ඒ මොකද මේ පෙර අවස්ථා තුනේදීම tempat වෙච්ච ගමන් බය වෙලා ශක්මන්ට යනවා. ඉරියව් මාරු. ඇත්තටම ඉරියව් මාරුකත් මොකුත් වෙන්නේ නැහැ. නමුත් යන්නේ වැරදි අදහසෙන්. tempat වීම හොඳ නැහැ කියන අදහස. යන්නේ අදහසේ කෙලෙසේ නිසා, මාර්ගාක්ෂිය ගතිය නිසා ඉරියව් මාරු වීම තමයි බාධාවක් වෙනවා. අර මෝරන්න දෙන්නේ නැහැ. සත්‍ය මෝරන්න දෙන්නේ නැහැ. පින මෝරන්න දෙන්නේ නැහැ. නැත්නම් ඉරියව් මාරුකටත් මොකුත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේක කරලා කරලා කරලා කවදා හෝ තමන් තුලින් මේ පරිශ්‍රණي හරහම අවබෝධ කරගෙන ඉතින් මේ දැන් මගේ පාරත් මම ඇහුවා ඒ රිට්ටි ටික උනාට පස්සේ දැන් මේ කෙනෙක් ඉස්සර දවස් තුනේම නැත්නම් අවස්ථා තුනේම සක්මන් කරන්න කියලා අවුල් කරගන්න. ඊට පස්සේ දවසක සක්මන් නොකර හිටියට පස්සේ ආරකේ ආනිසංස ලැබෙනවා. අපි කොහොමද දැන් මෙහෙම කෙනකින් ඇහුවොත් ආධුනිකයෙකුට මේ Taman ඒ කරපු තකතිරුකම් ටික නොකර කෙලින්ම මෙතෙන් යන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් ඒක ප්‍රොජෙක්ට් එකක් ලියන්න පුළුවන්ද කියලා ඇහුවොත් තුන් හතර දිනකින් මම අහලා මේ ප්‍රොජෙක්ට් රිපෝට්ස් උත් අරගෙන තියෙනවා. මේ ට්‍රයිල් ඇන්ඩ් එරර් මෙතඩ් එක අර වෙන මෙතඩ් දෙයක් නැහැ. තමන්ගේ වැරදි ටික තමන් කළ යුතුමයි මේකයි ධර්ම ගම්භීරත්වය කියලා කියන්නේ. හිතන්න එපා මේක මේ මම ඕඩකම කිරුවට අනිත් එක නන්න මේට වැඩි කිටි පාරකින් යන්න පුළුවන් වෙයි. දක්ෂෝගේ කොහොමඩක්වත් බෑ. ඒ නිසා මේක තමයි තියෙන්නේ මේක තමයි කට් එක. මේට වැඩි ෂෝට් කට්ස් එන එක මේට වැඩි පොඩ්ඩක් දිගයි. ෂෝට් කට් හදන කට්ටියට ඉතරයි කියන්න තියෙන මේ කට් එක තමයි කට් එක ගාක් ෂෝට් කට්ස් එනවා ඒ හැම ෂෝට් කට් එකම පොඩ්ඩක් දිගයි ඊයේ මෙහෙ එනකොට අපි ගිහුම් පුදුම ළඟ පාර්කේ මට හොඳ විශ්වාසයක් තිබුණා වෙලාවට එන්න පුළුවන් කියලා එනකොට තුමන් හන්දියේදී දැම්ම වැරදි ට්‍රක් එකට දාලා එනකොට අපිට පේනවා පාර යන්නේ පුරුදු තැනක නෙවෙයි කියලා උත්තටම කැඩිච්ච පාරක වාහනේ අනි ෂෝක් අපි ආවේක. දාගෙන දාගෙන එනකොට ඒක ෂෝට් කට් එකක්. විසඳ කට්ටියකට වැඩිය පොඩ්ඩක් වෙලා ගත්තා. එච්චරයි වෙනස තියෙන්නේ උත්තටම කැඩිච්ච පාරක්. අර වැත්ත හොඳට තාර දාලා තියෙනවා. ඒකේ ආවනම් අපිට පිටියේදී අඩුවාන ඉඳි හත අටක් කලින් ඉඳි තිබුණා. ඉතින් මම කරවන හිටියේ හැම කෙනාම කියන මේ පාර හරි. බලපුවාම මේ ලූප් එකක් තමයි කපලා තියෙන්නේ. හැබැයි පාර හොඳටම කැඩිලා. ඒ ෂෝට් කට් එක අරටට පොඩ්ඩක් වෙලා යනවා. ඒකයි ෂෝට් කට්ස් වල ඇති. ඒ නිසා මුදුවන මතක තියාගන්න මේ ගමන මෙතේ ඩික්මන් කරන කොච්චර තටමැව්වත් බෑ. අපේ කර්ම ගෙවෙනකන් අපිට අවශ්‍ය පාඨ්‍යාරිය ඥානෙ එනකන් මේ ටික මෙහෙම කරන්න it's a matter of time. ඒක කාලයමයි. ඉක්මන් කරන්න හදන්න එපා. මේ Taman යන වේගය හැට නැත්නම් Tamanගේ තියෙන දිශාව හෝ Taman අරගෙන තියෙන මේ මානසිකාරය සම්පූර්ණ අදාහ ගන්න. කොච්චර කරගුණත් හරියට දවසේ අපිට සන්තෝෂයක් ඇති වෙනවා. ගොඩක් වරදගත් කරන ගොඩක් සන්තෝෂය ඇති වෙනවා. ඒ නිසා ওই ගමන යන එක තමයි කරන්න තියෙන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය සාමින් වහන්සේ. මම දැනට මාස 8ක පමණ කාලයක සිට සක්මන් සහ ආනාපාන සති භාවනාව කරනු ලබනවා. මම මේන් ඉදිරිපත් කරන ප්‍රශ්නය ආනාපාන සති භාවනාව පිළිබඳවයි. මම ඒ කෙටියෙන් ලියනවා. ආනාපාන සති භාවනාවේදී ආනාපානය උදාසන උදාසීන වී නතර වූ පසු සතිය යොමු කළ හැකි ප්‍රපංචයක් නැති හිස් බවක් දැනෙනවා. එෙහිදී සිත විවිධ අරමුණු වෙත යොමු වී විතර්ක තත්වයකටපත් වෙනවා. නැවත හුස්ම රැල්ල වැටෙන්නට පටන්ගත් විට නැවත සතිය ඒ වෙත යොමු කරනවා. යලිත් ශ්වසනය නතර වූවා වගේ දැනෙනවා. සැලකිය යුතු වේලාවක් ගෙවී ගිය පසු නැවත සිත විතර්ක වලට යෙදෙනවා. මේ தත්ත්වය පිළිබඳව කරුණාවෙන් මට පහදා දෙන්න. හුස්ම රැල්ලට ආශ්වාස ප්‍රශ්වාසයට යොමු කර සිටි සතිය ආශ්වාස ප්‍රශ්වාසයේ නතර වූ පසු යොමු කර යුත්තේ කුමකටද? ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා. මචං යොමු කළ යුතු මොකක්ද කියන එක අපි සාකච්ඡා කරා මේ සතිವಾರෙම. නමුත් ඊට ඉස්සෙල්ලා විස්තර කරන එක, කියන්නේ මේ අපි ආනාපාන විසින්ම සංසිඳලා ඉතාමත්ම සංසුන් තැනකට ගිහිල්ලා ඊට පස්සේ ආයෙත් එනවා කලබලත අවස්ථාවක්. එහෙම නැත්නම් ආයෙත් එනවා හිතවිලි හෝ මොනවාරි බහුල අවස්ථාවක්. ඉතින් මේ යෝගාවචරය ලියලා තියෙන එක මම කරගත් එකක් වගේ කියලා. නෑ ඒක ධර්මතාවයක්. ඉතින් නැවත පැමිණීම මම විශ්ින් කරන ලද්දක් නෙවෙයි ඒක ධර්මතාවය. හැබැයි මේ මේ ධර්මතාවය දැනගෙන ඒ ඇති වෙච්ච එක මම හිත යොදනකොට නැවතත් මේ මතුවෙච්ච අරමුණ හෝ ආනාපානෙ මත හිත යොදනකොට ආයෙත් tempත් වෙනවා. එදාට නම් හිතනවා ආයෙ නම් එන එකක් නෑ කියලා. නැත්නම් අදටත් ඉක්මනට එනවා. හැබැයි අච්චර ලොකුවට එන්නේ නැහැ. ආයෙ වහනකොට ආයෙ අතෙන්ට යනවා. ආනෙම දෙතුන් සැරයක් ගියාට පස්සේ මේ ක්‍රමය මෙහෙමයි. අපිට ඔය කුෂ්කර්මය උගන්වනකොට කියනවා භෝගයටත් නව අලුතෙන් අහලා භෝගයට දැම්මට පස්සේ භෝගයටත් එක්කම තනකොළ එනවා. ඊට පස්සේ යෝගාවචරයා මේ මේ ගොවියා භෝගි පැලේ ඉතුරු කරලා තනකොළ නෙලනවා. ඉතින් නෙළුවට පස්සේ බොහොම ලස්සනට පේනවා භෝගේ. ආයෙ දවස් තුනකට ආයෙ තනකොළේ. ඊට පස්සේ එයා දෙවෙනි සැරේටත් නෙලන්නේ. ඒතකොට භෝගේ යතරමැද පොඩ්ඩක් කොළ ටික දිග අරගෙන පොළොව වහ ගන්නවා. ඒ තුන්වෙනි සැරේට යනකොට තාම සුපාරි තනකොළ ඇවිල්ලා. එයා කියන දරුවන්ට කතා කරලා මම දෙසරයක් නෙළුවා. උඹලත් ගිහලා පොඩ්ඩක් කලවක නෙල්ලලා දාපන්. දරුවා අරතනම් තාත්තා තරම් දක්ෂව යන්නේ නැහැ ඔය රිටුන් හරි කම්මැලි. හැබැයි ඒ දඩකොළ නෙළුවේ නැතත් භෝග භෝග මේ කොළවලින් දැන් මේ පොළොව වැහිලා නම් අර එන තනකොළ එච්චර ශක්තිමත් නැහැ. ඒ නිසා තනකොළ නිලිම හෝ විෂ මේ පලිබෝධ නාශනය එකපාරක් බෙහෙත් ගාලා හරියන්නේ නැහැ පලිබෝධිකයට. ඒකේ 185ක් විතර මැරෙනවා. නමුත් 115ක් සැරපරුස කට්ටිය ඉතුරු වෙනවා. ඉතුරුන පස්සේ දෙවෙනි රවුම ගහන්න ඕනේ. දෙවෙනි රවුම ගහපම ඒකම 185ක් විතර ඉතුරුයි. තවත් පොඩ්ඩක් ඉතුරු වෙනවා. ඒ ටික දුන්නොත් උඹෝ කරනවා. ඒතර භෝගේ තහවුරු වෙලා නම් පලිබෝධයෙන් කියන කරදර අඩුයි. ඒ නිසා සාමාන්‍ය පලිබෝධ නාශක විකුණන කම්පැනි කියන තුන් සැරයක් බෙහෙත් ගන්න කියනවා. ඒ ඇති. ඒ නිසා ගහණයක් ජන ගහණයක් හෝ පලිබෝධ ගහණයක් නතරන එකපාරෙන් කරන්න බෑ. ඒ දෙවෙනි සැරේ එන එක ගොවියගේ දක්ෂකමක් අදක්ෂකමක් හෝ පලිබෝධ නාශකවල තියෙන අදක්ෂකමක් නෙවෙයි. ස්වභාවය. ඒක නිසා වෙහෙස බලන්නේ නැතුව දෙවෙනි සැරේත් කරන්න. වෙහෙස බලන්නේ තුන්වෙනි සැරේ කරන්න. හිතන්න කාට හරි පුළුවන් නම් 15 සැරයක් කරන්න එක පරියන්කයක් ඇතුළත එයාට තේරෙන්න පටන් අර ගන්නවා මෙතනක් තියෙනවා මොකද්දෝ ධර්ම නියාමයක්. අනේ ධර්ම නියාමයේ තේරුණාට පස්සේ මොනවා කරන්න නැතිවෙච්චා මොනවද කරන්න අහනවා කියන්නෙම පටලවාගන්න. මොනවා නැතිවෙච්චාම ඉන්නේ එතකොට රිපේ එනවා. කරදර වගේක් එනවා. ආවේ නැත්තම් හොඳයි ආව නම් ඒත් හොඳයි. කරදර ආව නම් හොඳයි. ආව නැත්නම් ඊයත් හොඳයි. මේ විදිහට යෝගාවචරය මේ නොසලින මනසක් ඇතිකරන්න තර්කෙන් නම් කොහොමඩක්වත් බෑ. ඒ තර්කෙ නැතුවත් බෑ අපි පාවිච්චි කරන්න පුළුවන් තරම් මේ කමඨාන් සුද්ධ කිරිල්ල. ඒක නිසා ඒක අනුමතරන් දාපවතිල පැත්තක ඉඳලා මේ පරිේශන කරලා අත්හදා බැලීම් කරලම තේරුම් ගන්න ඕනේ. සමාන ධර්ම කොටස් අපිට මානසිකාරයෙන් සතියෙන් විපස්සනාවේ මගරවන්න පුළුවන්. සමහර ධර්ම කොටස් බෑ. ඒකේ ඒකත් එක්ක ඉඳලම මූණ දීලම කාලානුරූපමයි කරන්න තියෙන්නේ. ඒ නිසා මොනවාක්වත් නැති වෙච්චලා මොනවද කරන්න ඕන කියලා අහනවනම් ඒ අහන්නේ ඉතින් පෑදී දිහට බොරදී දාගන්නේ කොහොමද? සංසුන් කරගත්ත එක කක්ක කරගන්නේ කොහොමද කියලා. කක්ක වෙයි. ඒකට වගේ කියන්නේ යන්න බෑ. උනාට පස්සේ ආයෙසරයක් අර විදිහට මුලින්ලා කරන්න. ඒක තමයි මේකට දෙන්න තියෙන සම්ප්‍රදාන කුල උත්තරේ. මේ විස්තර දැනගන්න ඕන ආනිජ සප්පයි සූත්‍රය බලන්න බොහෝම ලස්සනට මේක ਸਰුවචන වචනයෙන් විස්තර කරලා තියෙනවා. ගෞරවනීය සාමින් වහන්සේ මූල කර්මස්ථානයේ සක්මනේ পায় පොළවහා ගැටීම සම්බන්ධයෙන් සක්මනේ යෙදෙන විට යටිපතුල පොළවහා ගැටීමේ දැනීමෙන් පසු ශරීරයේ බර පාදෙන් පාදයකට මාරුවන රිද්මයට අවධානය යොමු වේ. ඉන්පසු ශරීරයේ බර සැහැල්ලු වී ඉදිරියට වාතය පීරාගෙන යන චලනය පමණක් දැනේ. මෙවිට සිතුවිලි නොයේ, ශබ්ද නොයසේ. නමුත් සිතුවිලි හා ශබ්ද වලින් මෙතනින් සක්මණේ ඕනෑම ඉහත කී අවධියකට පහසුවෙන් අවධානය යනවා. නුදුරු අතීතයේදී සක්මන හරියට නොකරුණු අවස්ථා ඇති වූ නිසා මේ දිනවල ඇතිවන දියුණුව ගැන ඉතා සතුටු වෙමි. සතුටින් සක්මනේ නොඑක් නොඑක් වේග පරීක්ෂණයට ලක් කරමි. ප්‍රශ්නයක් නොමැත. හරි ජීවුවා. හරි ඔක තමයි ක්‍රමය. ඔය ඔක තමයි හම්බෙන උත්තරේ. ඒක ඇත්තටම කතාව හරියන පරියන්ක අපි යම් වෙලා නැහැ. යන් ඊගා ප්‍රශ්නට. ගෞරවනීය සාමින් වහන්සේ ආනාපාන භාවනාව පළමු දින තුනට වඩා දියුණුවක් ඇති බව සිතේ. පළමු දිනේ මිනිත්තුවට සීමා වුණු අරමුණ අද වන විට මිනිත්තු 5ටත් වැඩි ප්‍රමාණයක් ආස්වාස ප්‍රස්වාස කෙරෙහි හිත යොමු කළ සිටිය හැකි නිසා ඊට සතුටු වෙමි. නිතරම විකාර සිතේඩි වලට යොමුවත් නැවතත් හුස්ම ගැනීම පිට කිරීමට සිත යොමු කර එය මෙනෙහි කරමින් විනාඩි 5ක් පමණ සිටිය හැක. අද සහ හෙට යතා වැඩි තවත් වැඩි කර ගැනීමට උත්සාහ කරමි. සක්මන් භාවනාව ඉතා හොඳින් කරගෙන යමි. ඔබ වහන්සේගේ පැතුම් ඉටු වේවායි ප්‍රාර්ථනා කරමි. අර බඳින්න තමයි හිත තියෙන්නේ. කවුරුහරි කැමැති නම් තියනවා කැමැත්ත ප්‍රකාශ කරලා අපි ඊගාව ප්‍රශ්නෙට. මගේ ප්‍රාර්ථනා ඉෂ්ට වේවා කියලා. අතිගෞරවනීය ස්වාමින් වහන්සේ. පරයන්ක භාවනාවේදී නිතර අත්දින ආලෝක ඇති වී නැති වී යාම දින 3ක පමණ සිට අත්දින අතර ඉන් එහාට භාවනාවේ ඔබට යාමට මම කුමක් කළ යුතුද? මම මුළු ආලෝක ප්‍රදේශයේම නිරීක්ෂණය කරන අතර එය නිවැරදිද? නැතහොත් එක් ලක්ෂයක් දෙස බලා සිටිය යුතුද? අතිගෞරවනීය ස්වාමින් වහන්ස භාවනාවේ ඉදිරියට යාම සඳහා මට ඊතා කරුණාවෙන් උපදෙන උපදෙස් දෙනසේක්වා ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා පළවෙනි දවසේ මේක සාකච්ඡා කරා ආලෝකාවත් සද්ධාවත් හිතියාවත් වේදනාවත් ආනාපානිය කොහොමද පේන්නේ කියනවා බලනවා මිසක් ආනාපාන පැත්තක තියෙන මේ සද්දවල වගතුක විස්තර හොයන්න හදනවා කියලා කියන්නේ අහක තියෙන ලන්දක් ඇදලා දාගන්න නිසා ආලෝකය අවයි කියලා වැරද්දක් ගන්න එපා. නැත් ආලෝකයේ තියෙද්දි ආනාපානය කොහොමද කියලා බලන්න මිස ආනාපානේ පැත්තක තියලා ආලෝකය බලන්න හැටි නෙවෙයි. ඒ නිසා පළවෙනි දවසේම ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිලේ කීප එක මම මතක් කරන්නේ මූල කර්මස්ථානයේ මොනම හේතුවක් නිසාවත් අමතක කරන්න එපා. අමතක කෙරුවොත් ඒක එතනම දඬුවම් කරනවා. ආලෝකයක් කරදරයක් කරගන්නවා මේ විදිහට ඒකේ වගකුග අලගිය පොලකිය හොයන්න ගත්තොත් ඒ වෙනුවට හැකි තාක් දුරට මූල කර්මස්ථානයේ සමීප කරගෙන ආලෝකේ හරහා හෝ ඍජුව මූල කර්මස්ථානයේ විස්තර ලියන්න වැටේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි ගෞරවනීය සාමෙන් වහන්ස මාගේ භාවනා අත්දැකීම් මෙලෙස සටහන් කරමි. මම ආශ්වාසය හා ප්‍රශ්වාසය නිරීක්ෂණය කළෙමි. ආශ්වාසය ඉහළටත් ප්‍රශ්වාසය පහළටයි යයි මෙනෙහි කෙරෙමි. පපුවේ මාංශ පේශි ප්‍රසාරණය ආශ්වාසයේදී නිරීක්ෂණය කළෙමි. පපුවේ මාංශ පේශි සංකෝචනය වීම ප්‍රශ්වාසයේදී නිරීක්ෂණය කළෙමි. මෙලට මෙලෙස විනාඩි දෙකක් පමණ භාවනා කළෙමි. ආශ්වාසයේදී වම්නාස්කුහරයේ මැදට නාභිගත වූ සිසිලසක් නිරීක්ෂණය කළෙමි. ප්‍රශ්වාසයේදී දකුණු නාස්පුඩුව කෙළවර ධාරය උණුසුම් වායු ධාරාවක් ඇතිල් වී ගිය බව නිරීක්ෂණය කෙලිමි. නාස්කුහරයේ ඇතුළත මැද පමණක් ස්පර්ශයක් දැනීම ආශ්වාසයේම බවත් එය ප්‍රශ්වාසයේ නොවන බවත් නිරීක්ෂණය කෙලිමි. උණුසුම් වාත ධාරා ස්පර්ශයේ නිරීක්ෂණයේදී එය ප්‍රශ්වාසයේ වන බවත් ආශ්වාසයේ නොවන බවත් දැනගත්ෙමි. මෙලෙස විනාඩි 6ක් පමණ භාවනා කළෙමි. ආශ්වාසය සහ ප්‍රශ්වාසයේ කෙටිවන බව නිරීක්ෂණය කළෙමි. විනාඩි 1ක් පමණ කාලයක් තුල හුස්ම සංසිඳිනි. තත්පර 3ක පමණ කාලයකදී කිසිදු හුස්මක් නොඇතිනි. පසුව ෂණික ආස්වාස සහ ප්‍රස්වාස සිදුවිය. ඒවා සියුම් ස්පර්ශ වීම ලෙස නිරීක්ෂණය කෙලිමි. මෙලෙස විනාඩි 5ක් පමණ සිතුවිලි වලින් තොරව භාවනා කෙලිමි. පසුව පාදයේ වේදනාවක් නිරීක්ෂණය කෙලිමි. එය තදවීමක් ලෙස නිරීක්ෂණය කෙලිමි. වේදනාව මත සතිය තබා ඉදිරියට භාවනා කෙලිමි. වේදනාව ක්‍රමයෙන් වැඩිවන බව නිරීක්ෂණය කෙලිමි. වේදනාව දැනීමට පෙරහා පසු අවස්ථා දෙකෙහිම සමසිත පැවැත්වීමට උත්සාහ කෙලිමි. එවිට වේදනාව ඒකාකාරව තිබෙන බව නිරීක්ෂණය කෙලිමි. ආශ්වාසය සහ ප්‍රශ්වාසය පසුබිමට ගොස් වේදනාව ප්‍රකට විය. තවත් විටක වේදනාව පසුබිමට ගොස් ආශ්වාසය හා ප්‍රශ්වාසය ප්‍රකට විය. මෙලෙස විනාඩි 10ක් පමණ භාවනා කෙලිමි. වේදනාව පැමිණීම සතිය පැවැත්වීමට નિરાයාසයෙන් ලැබුණු උදව්වක් ලෙස හැඟුණි. අවශ්‍ය විටක වේදනාවට හා ආනාපානයට මාරු වීමට හැකි බව නිරීක්ෂණය කෙලිමි. එහිදීද ආශ්වාසය හා ප්‍රශ්වාසය මධ්‍යස්ථව පැවතිනි. ආශ්වාසයේ සිසිලදක් ලෙස ප්‍රශ්වාසයේ නාස්පුඩු උණුසුම් කරන බව නිරීක්ෂණය කෙලිමි. මෙලෙස භාවනා කරන විට ඒකාකාරී බවක් දැනිනි. වේදනාව නිසා ද්වේෂය ඇත්තයි පරීක්ෂා කළෙමිසේ නොවිය. පසුව වේදනාව ඇති විට දෙවන්නේක් දෙවන්නේක් නිරීක්ෂණය කරන ලෙස මා ශරීරයේ මත සතිය පැවැත්තිය. එවිට ආරම්භයේදීම සිදුණු ආශ්වාසය ප්‍රහ ප්‍රශ්වාසයේම තිබෙන බව නිරීක්ෂණය කෙලිමි. ඒකාකාර බව දිගටම දැනිනි. මේ වීතරාගී මොහොතක් ලෙස සිතාගෙන භාවනා කෙලිමි. දේශනා ඇසීමට කිහිප වාරක් සිටුණත් ඒ හැම වාරෙම තව ටිකක් වෙලා භාවනා කරනවා කියා සිතා භාවනා කෙලිමි. එක්වර හිස් මුදුන මත ඊට යටින් තෙරපීමක් ෂණික නිරීක්ෂණය කෙලිමි. පසුව පර්යංකයෙන් නැගිට සක්මනේ යෙදුණෙමි. මෙලෙස පර්යංකයේ පැය එකක් පමණ සිටියෙමි. සතිය මට අවශ්‍ය නම් සෑම විටම මාරුවන අරමුණ ප්‍රකටවන අරමුණ සමග පැවැත්විය හැකි බව හැඟුණි. සක්මන වම දකුණ ලෙස මෙනෙහි කෙරෙමින් ආලම්භ කළෙමි. වම් පාදයේ තබන විට වම හා දකුණු පාදයේ තබන විට දකුණ ලෙස මෙනෙහි කෙලෙමි. මෙලෙස පියවර 50ක් පමණ සක්මන් කෙලෙමි. සිත පිටතට ගියේය. නැවත નિરાයාසයෙන් සිත සක්මනට පැමිණියේය. පසුව පෙරට තබන පාදය පොළවේ සම්පූර්ණයෙන්ම ස්පර්ශ වූ පසු පසු පාදයේ මුල් කොටස පොළවේ තද වන බව නිරීක්ෂණය කෙලිමි. මෙලෙස වම් පාදයේ කොටස තෙරපෙන විට වමහා දකුණු පාද කොටස තෙරපෙන විට දකුණ වශයෙන් මෙනෙහි කෙලිමි. පියවර පහක් පමණ සක්මන් කෙලිමි. පාදවල තදවීම සමාන බවක් දැනීම නිසා මෙනෙහි කිරීම පැටළුනි. නැවත ආරම්භයේ පරිදි වමහා දකුණ වශයෙන් සක්මන් කෙලිමි. සිත පිටතට ගියේය. නමුත් ක්‍රම ක්‍රමයෙන් සිත පිටතට යාමට පෙර තබන පියවර සංඛ්‍යාව එනම් සතිය වැඩි විය. පසුව සමබර සක්මනක් සිදු නොවන බව නිරීක්ෂණය කෙලෙමි. ඉනවටා සහ බෙල්ලේ පිටුපස වේදනාවක් නිරීක්ෂණය කෙලෙමි. ඉනවටා වේදනාව මත සතිය පවත්වමින් සක්මන් කෙලෙමි. පසුව වම් පාදයේ දකුණු පාදයට වඩා දිගුයයි නිරීක්ෂණය කෙලෙමි. සක්මනේදී වම් යටිපතුලට වැඩි තෙරපුමක් දකුණට සාපේක්ෂව ලැබෙන බව නිරීක්ෂණය කෙලෙමි. මෙම නිරීක්ෂණය මෙය වම් පාදයට වන බවත් දකුණු මෙය වම් පාදයේ වන බවත් දකුණු පාදයේ නොවන බවත් සිතාගත්තෙමි. පරයන්කේදී යටිතොල කෙළවරින් පිරුණි. මෙවිට මේ ආපෝ ධාතුවේ ක්‍රියාව ලෙස දැනගත්තෙමි. දත් එකට තද වී තිබෙන බව දැනිනි. මේ තෙරපීමක් ලෙස නිරීක්ෂණය කෙලෙමි. ඒ පඨවි ධාතුවේ ක්‍රියාකාරවත් ස්වභාවය බව දැනගත්ෙමි. සමහර විටක පිට ප්‍රදේශයේ දහඩිය දැමීමත් සමග උණුසුම් ධාරා පිට වෙන බව දැනිනි. මෙය තේජෝ ධාතු ක්‍රියාවත් භාවයට පත් ඇති බව දැනගත්ෙමි. යම්කිසි වේදනාවක් අපහසුයක් පැමිණ විට එය සතිය පැවැත්වීමට උපකාරී වෙන බව දැන දත්ෙමි. එයට සමහිත පැවැත්වීමට උත්සාහ දරමි. ඔබ වහන්සේට මේ ආත්ම භවයේදීම උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමට හැකි වේවා. තෙරුවන් සරණයි. රචනයේ ඇත්තටම අර කියලා තියෙන වාර්තානෝ ලියලා තියෙනවා. නමුත් මේක තුනෙන් එකට විතර අඩු කරන්න වෙනවා. නැත්තම් කාලය ගන්න වැඩි පුනරුක්තිය තියෙනවා. අන්තිමට ලියලා තියෙන කොටස සම්පූර්ණ ආයතනයක් පරියන්කයට ගෙනත් දාලා විස්තර කතා කරන නිසා ක්‍රමයේ අහුවෙලා තියෙනවා. නමුත් මේ ආගෙන ඉන්න පිරිස ගැන අනුකම්පාවක් නැහැ වගේ තමයි ලියන් ලියන් ලියන් ලියන් ලියන් ලියන් ගියේ. එච අල්ලගත් එකත් ලොකු දෙයක්. නමුත් මීට පස්සේ short to the point short and sweet. පිටු කරන්න. ඒකට ලොකු දියුණුවක් ඇති වෙයි. භවනාවටත් වැඩිය ඉදිරිපත් කිරීමේ දියුණුවක් ලැබෙයි. ඉදිරිපත් කරලා තියෙන තොරතුරු නම් හොඳයි කියලා කියන්න පුළුවන්. ගරු සාමින් වහන්සේ පරයන්කේදී හුස්ම සංසිඳුණු විට ටික වේලාවකින් පිරිසිදු අවකාශයේ මූණට මූණ දාලා සිටින්නට පුළුවනි. මෙම අවකාශය තුල ඇතිවන සිතිවිලි හා ඒවා නැතිවන ආකාරය දැකගතිමි. නමුත් මෙතෙක් මේ සිතිවිලි වර්ගීකරණය කෙරුවේ නැත. එනම් රාග සිතිවිලි, දෝෂ සිතිවිලි ආදී වශයෙන්. සිතිවිලි නැති අවස්ථාවලදී මම එය තියුණු සතියකින් දැනගත් යනිමි. නමුත් ඊයේ රාත්‍රී ධර්ම දේශනාවේ රාගසිත, වීතරාගසිත, දෝෂසිත, වීතදෝෂසිත යනුවෙන් හඳුන්වා නැත. කරුණාවෙන් මේ පහදා දෙන්න. තෙරුවන් සරණයි. හඳුන්වා දෙත කියලා තියෙනවා ඊට ඉස්සෙල්ලා මොකද්ද? හඳුන්වා නැත. මොකද්ද කියන්න වෙන එක හරියට කියවිලා නැහැ. ඒ ඒ කියන්නේ ඉව නොදැනගත්තයි කියලා වැඩි කෙනෙකුනවා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඉදිරියට යනකොට ඒක අපිට ලැබෙන අතිරේක ලාභය. රාගය එනකොට මේ මේ ක්‍රියාකාරකම් වෙනවා, ද්වේෂය එනකොට මේ මේ ක්‍රියාකාරකම් වෙනවා. දැන් පොදුවේ හිතවිලි තියෙනවා කියන පොදු මල්ලේ තිබ්බම ඇති අවසන් යන්න එපා. එයාට ඕන වෙලාවක භාවනා විසින් මේ විස්තර පෙන්නලා දෙයි. එහෙම මේ යන විදිය හොඳයි. අවසන් යන්නේ නැති හොඳයි. ගරු සාමීන් වහන්ස සමාධිමත් සිතකින් පර්යංකේ හෝ වේවා සක්මනේ හෝ දෛනික වැඩවල හෝ වේවා මනසට දැනෙන රාග දෝෂ මෝහ විටින් විට දකින්නට පුළුවන් වෙයි. මේ தත්ත්වය ඊයේ රෑ ධර්මදේශනාව අනුව හිතේ පැතිකඩ විවිධ චිත්ත tatt දැන ගැනීමක්ද නැතහොත් මනසින් පැන නගින මනෝ විකාරද ඒක ඉස්සෙල්ලා ප්‍රශ්නත් උත්තරයක් ඔය ඉස්සෙල්ලා පේනකොට ඒක යථාර්ථයේද නැත්නම් ප්‍රകൃතිය මේ සංකල්පයක්ද කියලා තේරුම් ගන්න බෑ ඒ ගොඩාක් කල් කරනකොට ඉස්සෙල්ලා Tamanda තේරෙන පටන් අර ගන්නවා මේ හිතලුවද්ද යථාර්ථයේද කියලා තවත් එහාට ගියාට පස්සේ තව කෙනෙක් ගිහනත් කියා ගන්න පුළුවන් මට්ටමට මේක සිද්ධි වෙන්න පටන් අර ගන්න නිසා මුලදී හිතා ගන්න බෑ මේ මේ මම මේ රාගය කියලා හිතාගෙන ඉන්න එක සංකල්පයක්ද හිත යථාර්ථයද කියලා. නමුත් එනවනේ ලක්ෂ කෝටි වාරයක් එනේන හැම වෙලාවෙම සතුටුමත් වෙලා ඉන්න එnde ende ende ende අර Taman කලින් ගත්ත අත්දැකීම දැනීම නැවත නැවතත් තහවුරු වීමක් වෙනවා. ඒක තමයි භාවිත කරනවා කියලා කියන්නේ දිගට කරගෙන යන්නේ. එතකොට ධර්ම ගුණය ධර්මයේ තියෙන මේ දේවල් පැහැදිලි කරලා දෙන ගතිය ඉන්න පටන් ගන්නවා. අපි ඉවරයි. ප්‍රශ්න උත්තර ඉවරයි. ඒ කියන්නේ අපි වැඩිපුර විනාඩි 15ක් විතර වගේ අරගෙන තියෙනවා. ඒ නිසා අපිට විනාඩි 35ක කාලයක් තියෙනවා. අපි 3යි 10ට විතර ගෙඩි ගහමු. ඒතර විනාඩි 5ක් 50ක කාලයක් අපිට තියෙනවා. පරියන්ගෙට ඒ නිසා 3යි 10ට ගෙඩිය ගහන්න. දැන් සියලු දෙනාටම තෙරුවන් සරණයි.